රසූල් එංගෙවි ගොතන් උළුනුමි හොන්න ස්වර්ගෙ ලිබේන කමෂා අදි දුනියමතිගේ අල්ලාහ් එකලංග රසූලන් උරදුනුමි හොන්න නරක murikamuge wa'idu ivu mattaka Allah subhanahu wa ta'ala Nuh alayhi salam sura ferigen Muhammad sallallahu alaihi wasallam hamaya wada wadaginne huriha rasul bekalum funuwa fawani kama Allah subhanahu wa ta'ala me wahi kurawani رسلا مبشرين ومنذرين لئلا يكون للناس على الله حجة بعد الرسل الله وحي قرباني تمن الله رسول بكلم فنوي مبشرين ස්වර්ගයේ ගුෆාර්කම خبر දෙවමෂා වමුන්දිරින් අදි නරකයන් ඉන්ذار දෙවමෂා ඉන්ذار දෙවමෂා ස්වර්ගයේ ගුෆාර්කම خبر දෙවමෂා නරකයන් ඉන්ذار දෙවමෂා ලිඅල්ලා යකුන ලින්නාස් අලල්ලාහි හුජ්ජතුන් එයි මීස්තකුන්න රසූල් බේකනුම් අල්ලාහ් සුබ්හානහු තාලා ෆනුම ෆහුගා එව්ස් බහනාය නෝ මට්ටකයි මීස්තකුන්න දෙක්කේන එව්ස් බහනාය නෝ මට්ටකයි dem mistakun ebbes bahana ne dekken Allah subhanahu wa ta'ala wani hujja qaim kurawwafa rasul be kalum fonu wagen hujjen wani qaim kurawwafa ebbes uzure den ebbes miyakan husain nede giyamet dohga Allah ge hadratuga huriham men dogu hadamundan timanna wena neegi genne mikan kurewuni neeguni hagigatu harwana uzran wan Allah subhanahu wa ta'ala kalang rasul be kalum fonu wagen wani hujja qaim koddewafa e bayegge gaataras allah subhanahu wa taala ge risalat forma fahuga den dekkene evves hujjaten ninnan den dekkene evves hujjaten ninnan එහෙම allah subhanahu wa taala එවැනි දුනියේ හොරිහා එම්මෙන්ගේ ગાතා මේ රිසාලත ෆෝර් කොද්දෙව්වා දැන් මිසාලක සුවාලෙන් උපරිදාන මිහෙක්ගේ ඊතුග දැන් එහෙම විජ්ජ එක්ගොතක වෙස් allahගේ රිසාලත නොෆෝරා මිහුන් නාදෙතර allah කන්ත කුරබානි කිහිනෙත්තෝ මිසක දුනියක තිබෙදාන හැම බයක මිසක ජංගලි තරගේ දිරි උලේ බයක එබතිවි මීහො එමීහොන් ෆිය වැහෙම් මීහොන් උලේ කන්නේගේ බයක වස බවුලේ ඇෆ්‍රිකාගේ එමේසන් ජංගලීගා <clears throat> එබ උලේ වත්තරුගේ බයෙන් මීහොන් ඇෆ්‍රිකාගේ එමේසන් ජංගලීගා එතාගේ බවුලේ එමීහොන් ෆිය වැදෙන් එහෙම් බයක නූලේනකම යකින් කොගෙන් තිවි මීහොන් දුනියේගා ඉතුරු එච්චෙන් නුවාකම වෙස ජංගලි ෆියවා ඉතුරු තානෙ වෙස් නුවාකම එම් ජංගලි ගේ දිරි උලනි ෆහරග්ග එෆද බයක් උලදාන අල්ලාහ් ගේ රිසාලතු එබෑ මිහුන නුෆෝරා දෙන් එමිහුන දෙතරග අල්ලාහ් සුබ්හාන තාලා කන්ත කුරවානි කිහිනෙත්තෝ ගියාමෙ දුවහුගා අල්ලාහ් කීත කුරානුග වහී කුරවා ෆාවේ وما كنا معذبين حتى نبعث رسولا تمن الله يبس بك عذاب ندوان مي رسول ابيكلون ابيك غاتن فنوي රසූලුන් එබේක ඒ බයිග්ගේ ගාතන් නොෆනු බයි එවස් බයිගත් තිබන් අල්ලාහ් අසහාබෙන් නොදෙවානම දැන් මිබෑ මිහුනා දෙතර සොරීහ එවස් නස්සේ කණ්ඩායලි ෆෙන්නෙන් එමිහුනා දෙතරේග ඇසේ එවස් නස්සේ කීති ගුරුවාන කොස් අදි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එවස් බස් ෆුඩ එවස් නේ එකම ඉල්මරින් ඉජ්තිහාද කරවවා ෆෙබයි ඉජ්මා වෆගාගණක ඉජ්මා වෆමස්සලේගේ මච්චන් එබයි එයි ගියාමෙද්දෝග අල්ලාහ් සුබ්හානහු වතාලා එබෑ මිහුන් ඉම්තිහාන කරවවාන ගියාමෙද්දෝග එබෑමින් ජමා කුරබ්බා අල්ලාහ් සුබ්හානහු තාලා වහී කුරබ්බානේ නරකයක් ගොස් මුම්මාලා ආන තියබෑමින් නරකය ඒ හින්දු නරකය ෆුම්මාලන් දුවෆද්දිය මීහුන් අල්ලාහ් සුබ්හානහු තාලා අඹර ස්වර්ගවද්දවා නරකය ෆුම්මාලන් ෆහන් යජහුනු මීහුන් එමීහුන් නරකයක් වද්දාන අල්ලාහ් සුබ්හානහු තාලා සබබකි ඒ නරකය ෆුම්මාලන් එදිය මීහුන් කී අල්ලාහ්ගේ අමර කියමන් තරවි මීහුන් ඒගෙන් අංගාදෙනි එබෑ මිහු ගාත රිසාලතු ෆෝරි නම දුනියේග එබෑ මිහුන් කබූල් කුරීහෙ දෙන්ගේ ෆහජ්ජ හුනු මිහුන් එබහි අල්ලාහ් ගමරන් නුකියමන් තෙරවි මිහුන් එමිහුන් නැකි ඒගෙ මානේ කිය මිහුන්ගේ ගාත දුනියේග රිසාලතු ආ නමවෙස් ඒ කබූලෙන් නුකුරීහෙ ඒගොතන් එල්වෙන විදාලේ ෆාන එබෑ මිහු අල්ලාහ් සුබ්හානහු තාලා ගියාමතෝගේ ඉම්තිහාන කුරබානේ දෙම් වරන් එබෑ මිහු මර මදුවාන හකීකතුග වරන් මදුවානේ අල්ලාහ් සුබ්හානහු තාලා mi wasiletta neiz zamanu gavas wani mi istakunna hamar risalat for kod devaf වසීලෙත්ත නෙස් زمانක බස් මි زمانه කි මේ වසීලෙත්ත කොන් ෆුරිෆාව زمان තරග්ගිය ෆාව زمان මි زمانුග මීහක රිසාලතුන් ෆෝරුන් ඒ වරන් නාදිරුකම් කොම්මියකස් وأولهم نوح عليه السلام අල්ගොන මිහාරම කියමුන්දනි රසූලා කියමන්තරි මුගවාහක ඉස්ලාම් දිනක තිම්වන අස්ලු එයි එමෙ හොරතයිමනි රබ්බු දෙනගතුන් දෙන ඉස්ලාම් දීන් දෙනගතුන් දෙන නබියා දෙනගතුන් e nabiya denegatumuge baabuge dashun algonu miwahakata kiya umidani miwidalwani wa awwaluhum nuhun alayhi salam emme furatama rasulaki nuh alayhi salam emme furatama rasulaki adi nabiyaki wes nuh alayhi salam algonu menna faharga mi kun hiyeve foedane adam alayhi salam e emme furatama rasulaki adam alayhi salam ebhuri ba emme hogota vidalwefa adam alayhi salam e emme furatama rasul egen anna itiraz takin ebhari تعارض تكن بهاري فرتم تعارض كي آدم عليه السلام الله رسول كما كان فنويكم بيجات آدم عليه السلام الله سبحانه وتعالى رسول كما كان فنويكم بيجات اي بس نين انگه كن ايركو بس بايك ني එම රසූලක වෙච්ච අන්නානිගම තබ්බයෙක්ගේ ගාත වඩා ගන්නාන රසූලක එහෙම රසූලකම කරිෆන වඩා ගන්නවනේ බයකුණයි එහෙම රසූලකම රසූලකම නෙයි එහෙම ලිබේක දැන් දැන් ඔති නබීයේ bay mi hogona nabiyeke nabiyekka mugawanya ekalefana gura kurin rasulakum lazim nabiyahu kamugawanya ekalefana kurin rasulakum lazim ekalefana kurin vesinsana kunai එහෙම එකලේපාන නෝ ඒ මෙෆරතම රසූල එම් මෙෆරතම රසූල කී අල්ලාහ් සුබ්හානහු තාලා මේ බිම්මච්ච ෆොනුම් වි ඒ නූහුන් আলাইහිස් සලාම් එහෙම වෙන් ඉල්මර් මිදාරවනි ඒ අබුල් අම්බියා නබී බේකලුගේ එම් මෙෆරතම බප්පා واولهم نوح عليه السلام ایک دلیل ویسے بھر واخرهم محمد صلى الله عليه وسلم ادی ام فہو نبیا کی محمد صلى الله عليه وسلم ایک دلیل ویسے بھر وهو خاتم النبيين ادی محمد صلى الله عليه وسلم کی ای نبی کن ختم کروی فرات نبی کم کا سکے جیسے فرات والدلیل على ان اولهم نوح ابیکلوں کی کر ام فورتم رسول بيكلكي نوح كما الدليل قرا دليلكي الله سبحانه وتعالى كمي وحي بس فله إنا أوحينا إليك كما أوحينا إلى نوح ගුරුවනුගේ එවස් ආයතින්ෙන් ආදම আলাইහිස්සලාම අල්ලාහ් සුබ්හානහු තාලා රිසාලත් ෆනු විකමක රිසාලත් ෆනු විකමක නැයි මේ දීනුගේ වහීබා වල විකමක නැයි එකමක කලිෆාන වහීබා වල අල්ලාහ් සුබ්හානහු තාලා එකම දීනුගේ වහී දීනිකොතුන් රිසාලතුගේ වහීබා වල විකමක එවස් ආයතක එවස් hadisa ku enge kanne qur'anu ge emme frotam allah subhanahu wa taala wahi ba walevvi rasul be kare kamga allah wahi qur'ani nuh alayhi salam allah wahi qur'an inna awhayna ilayka kama awhayna ila nuhin wan nabiyina min ba'di hama qur'an timang allah kaleeg faana ebehi muhammadun rasulullah sallallahu alayhi wasallam wahi ba walevvi me kama awhayna ila nuhin ei nuh alayhi salam bes wahi ba walevvi fadanne wan nabiyina min ba'di adi ekaleeg faana fahuga a nabiyun nabes වහිබා වලේ ෆදන්න එහම යායතුම සබැංගේ එම්මෙ ෆුරතම නබියා කි එයි නූහුන আলাইහිස්සලාම් ක <coughs> දෙම් විදාලෝනි වකුල්ලු උම්මතින් බාසල්ලාහු ඉලයිහා රසූලන් මින් නූහන් ඉලා මුහම්මදින් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් යඅමරුහum බිඉබාදතිල්ලාහි වහදා අල්ලාහ් සුබ්හානහු වතාලා නූහ আলাইහිස්සලාම් සූර ෆරිගෙන් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම හමය ෆනු විහුරිහා නබියුන් නවස් අමරු කොෆවනී كفواني أمر كربافواني توحيد الدعوة تنما إنكم هورها نبي أصل دعوتك توحيد دعوت توحيد دعوت أصل den deenuge shari'i ebahi far'i masalata tafatu huriha ummatta higga ekama huriha usuli masalatakin hama ekecche ekit qur'an ga allah ekurabah ve ولقد بعثنا في كل أمة رسولا أن اعبدوا الله واجتنبوا الطاغوت ولقد بعثنا في كل أمة رسولا تمن الله هم كرهون تمن الله رها أمتك بس رسولك فنوبي كم أمتك رسولك فنوبي ei mi da'watu de mattake ani abudullah tiaba mi hum hamekan allah alkon qur'an wajitani but taguta adi allah fi wa alkon be huriha faraita kunduru ekkiba washe mi allah subhanahu wa ta'ala huriha rasul be karuna e da'wataka da'wat de mattaka gwale wa fa da'wat e bahi la ilaha එහෙන් ගොතකක් දන්නවන ලා ඉලාහ ඉල්ලල්ලාහ් ගේ දාවත් උබුදුල්ලාහ වජ්තනිබුත් තාගූත් අනි උබුදුල්ලාහ වජ්තනිබුත් තාගූත් මේ කලිමයි කිමි ලා ඉලාහ ඉල්ලල්ලාහ් මේ කලිමයි කිමි හකිගතුග ලා ඉලාහ ඉල්ලල්ලාහ් අල්ලාහ් ෆියවා එහෙම් එබ්ස් ෆරාතන් වේ ඉලාහක් හග්ගු ඉලාහකුනේ අල්ලාහ් ෆියවා අලොකම් වෙමුන් හග්ගුවගෙන් වයහෙන් එබ්බස් ඉලාහකුන වේ අල්ලාහ් මෙනුයි හැම මිතාංගවස බයන් කරණි තෙබා මෙ හැම එකනේ අල්ලාහ් අලොකම් කුරාහේ අල්ලාහ් ෆියවා අලොකම් වේ හුරිහා ෆරාත්තකුම් එක්කිබාවාෂ එම ඊලා ඉලාහ ඉල්ලාහ් ගමාන එලා ඉලාහ ඉල්ලාහ් මි කලිමය දවවත දෙව්මට්ටකා නූහ් අලයිහිස්සලාම සොර ෆෙරිගෙන් මුහම්මදන් අලයිහිස්සලාතු වස්සලාම හැමයන් ವಡಾಗನ್ನವಿ ಹುರಿಹಾನ ಅಬಿಬೇಕನ ವಡಾಗನ್ನವಿ ಅಮ ಎಕಲಿಮ ಫುಳದ್ದ ಹೋದೆ ಮಟ್ಟಕ ಎಕಿಲಿ ಎಕಲಿಮ ಫುಳು ಬಿಮ್ಮತಿಗೆ ಸಾಬಿತು ಕುರವು ಮಟ್ಟಕ ಐಮೆ ವಿದಾಲೋನಿ ವಕುಲ್ಲು ಉಮ್ಮತಿನ್ بعث الله إليها رسولا من نوح إلى محمد صلى الله عليه وسلم يأمرهم بعبادة الله وحده نوح عليه السلام سورة فريق محمد عليه الصلاة والسلام أهم وڈاگن هرها نبي بيكلون بيكلون أمة أمر كرب كمكي أصولي مسلكي আল্লাহং হামাইকানি আলকন হামাইকানি আল্লাহং আলকন কুরমা ওয়া ইনহাহুম আন ইবাদাতি তাগুত আদি হুরিহা তাগুতাকুম তাগুতাকুম এবাহি আল্লাহু ফিয়াবা আলকন বেবে হুরিহা ফরাইতাকুন দুরু এফরাইবমা আমুরু কুরে মারে ওয়াডা গেন্নেই මි තෝගූතුගේ මානයකි කුරු ඉබාරාතකුන් දන්නවා නම මුතුලව් කොන් ඒගේ තාරිෆ් කුරවේ තාරෆ් කුරාකමු ගවානම ඒගේ මානයකි අල්ලාහ් මෙනුවි අල්ලාහ් ෆියව අල්කම් බෙවේ හුරිහා ෆරාතේ අල්ලාහ් ෆියව අල්කම් බෙවේ හුරිහා ෆරාතේ ඒ ෆරාතෙන් යලකම රොහිගෙන් වා නම එයින් කොම්මේ ෆරාතකි ඒ තෝත් ඒ තෝත් ඒ මුතුලක් තාරෆ ඒක දැන් ඒගේ එබහුලේ තෆ්සීලි තංකොල තෆ්සීලි තාරෆ ඉල්මරින් කුරවවා ඒ තාරෆ කි ඒ අකොම්මයකස් අල්ලාහ් සුබ්හානහු තාලා වහී කුරවනි ෆරතවමි نكانت بيان كرا ما في كرا ونجمع كرين بس بيان كرا ونعاين ولقد بعثنا في كل أمة رسولا أن يعبدوا الله واجتنبوا الطاغوت الله سبحانه وتعالى كم أمتك رسولك فنو فنوفي ميداو هدمتك هم يكن الله غلقان كرمشا هريها طاغوتك درو إفرايبما وافترض الله على جميع العباد الكفر بالطاغوت والإيمان بالله الله سبحانه وتعالى مي فرض كربا فني هريها على تكونge macca huriha tawgutun kafar umasha wal iman billahi hamekan allah iman wuma mikotam yati amru kurabba allah subhanahu wa taala huriha ala takunna qala ibn al qayyim rahimahullah taala ابن قيم علامة ابن قيم أي ورب علمرين أي علامة ابن قيم يدالوني معنى الطاغوت علمرين mi taaraf gennawa fani faittahuga tawgutuga taarafege gotuga ibn qayyim qurabba fa taaraf ayemme jami' taarafge gotuga ilmeren himanwa fani mi taaraf <clears throat> allama ibn qayyim rahimahullah me vidawani ma'na at-taghut taghutuge ma'nay ki ay ma tajawaza bihi al-'abd haddahu min ma'budin aw matbu'in aw muta'in taghutuge <clears throat> ma'nay ki ay ala ekamakun ಹದ್ದು ಫಹನಳಾಗಿಂದ ಕೊಮ್ಮೆ ಕಮಕೆ ಎಯಿ ಎ ಎಚ್ಚಕ ಎ ಎಚ್ಚಂ ಹದ್ದು ಫಹನಳಾಗಿಂದ ಕೊಮ್ಮೆ ಎಚ್ಚಕೆ ಎಯಿ ಮಿಮ್ ಮಾಬೂದಿನ್ ಎವರಿಗಮೆ ಅಳುಕಂ ವೆವೆ ಫರಾತೆಕ್ಕಮ ಗವಿಯಸ್ ಅವು ಮತಬೂಇನ್ ಅದಿ ತಬಾ ವೆವೆ ಫರಾತೆಕ್ಕಮ ಗವಿಯಸ್ ಅವು ಮುತಾಯಿನ್ ವತ ಕಿಯಮನ್ ತೆರಿ ವೆವೆ ಫರಾತೆಕ್ಕಮ ಗವಿಯಸ್ ಕಿಯಮನ್ ತೆರಿ ವೆವೆ ಫರಾತ ಫರಾತೆಗ್ಗೆ ಕಿಯಮನ್ ತೆರಿ ವೆವೆ ಫರಾತಕುಂ ಏನ ಹದ್ದು ಫಹನಳಾಗಿಂದ ದಿಯೈ e kiyamantirikan ada kurumun ehbejje e kiyamanteri wevunu farain ei eh, togut <coughs> misalaka alugonumen mistakun tabagindani allah subhanahu wa taala haram kurabikan tatta halalukam mistakun bunima e gabule bakuram allah subhanahu wa taala halal kurabikan ta ebihun haram kurime eh, be gabul kuram ehbejje togut allah haram kurabi echen halaluk මීහකු කුරීම ඒ හලාලු කම කමුක දෙකෙෆියා එයි තෝගුතකි ඒ ගොතන් ඒ අමරු කුරා ෆරාන් එයි තෝගුත් හැම ඒ ගොතන් අල්ලාහ් සුබ්හානහු වතාලයන් අදා කුරන් ජෙහෙ කියමන් තෙරිකන් එහෙන් ෆරාතකන් අදා කුරස් එවස් තෝගුත් අල්ලාහ් සුබ්හානහු වතාලා තබාවන් ජෙහෙ ගොතන් එහෙන් ෆරාතක තබා වෙවුනස් එවස් තෝගුත් අල්ලාහ් අලකන් කුරේ ගොතන් එහෙන් ෆරාතකන් අලකන් කුරනුස් එවස් තෝගුත් එම තෝගුතකි මි ජාමිය කලිමේ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಕೀತು ಕುರಾನುಗಮಿ ವಹೀಬಾವಲವ್ವನಿ ಇತ್ತಖದು ಅಹ್ಬಾರಹುಂ ವರುಹ್ಬಾನಹುಂ ಅರ್ಬಾಬಂ ಮಿನ್ ದೂನಿಲ್ಲಾಹಿ ವಲ್ ಮಸೀಹ ಇಬ್ನ ಮರಿಯಂ ಎಮೀಹುಂ ಎಮೀಹುಂಗೆ ಇಲ್ಮ್ ವರಿನ್ನ ಎಮೀಹುಂಗೆ ವೆರಿಂ ಬೊಡು ಬೊಡತಿನ್ ನ ಅದಿ ಮರಿಯಂಗೆ ದರಿ ಈಸಾ ಅಲೈಹಿಸ್ಸಲಾಂ ರಬ್ಬುಂತ ಹೆಕ್ಕಮುಗ ಹದಾಫಿ ರಬ್ಬುಂಕಮುಗ ಹದಾಫಿಯೇ එමිහුන්ගේ ඉල්මෙරින් නා එමිහුන්ගේ බොඩති වෙරින් බොඩතින් නා යහූදීන් නා නසෝරාන් නා බෙහෙ ගොතමි අල්ලාහ් මේ වහිබා වරබ්බනේ මේ ආයෙන් එද්දෝ කියවා විදාල විර කලිෆානු ගාරිහුග ඉන්නවි සහාබියෙන් ඒ අදීබුන හාතිම් රදියල්ලාහු අන්හු කලිෆාන කී කුරිගේ නසෝරාය කුරිගේ නසෝරාය කලිෆාන කී අදීබුන හාතිම් තෝයි මේ බේෆොනසිකන් හාතිම් තෝයිගේ වා හාතිම් තෝයි කී අරබින් අරබින්ගේ තරේක දීලති කමුග මිසාලි ජස්සවේ බේකල හාතිම් තෝයි හාතිම් තෝයිගේ ධර්මී අදී අදීබුන් හාතිම් තොයි එකලේෆාන එද්දහකු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ආරිහුක ඉන්නවා ඉන්නවනිකෝ එකලේෆාන මි ආයෙ කියවා විදාලවනිකෝ ඊ වඩාගෙන් මි දන්නවනි අල්ලාහගේ රසූලායේ අහරමෙන් අහරමෙන්ගේ බොඩ බොඩ තින්නා වෙරින් රබ්බුන්න කන්න හදමු අය දැන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් වල කුරවණි එමීහුන් අල්ලාහ් හලාල් කුරව්වි කමෙන් හරාම් කුරුමුන් තියබෑ මිහුන් එයි හරාම් කමෙක් කම ගනු දෙකෙන් හෙයියේ අදි අල්ලාහ් හලාල් කුරවි කමෙන් හරාම් කුරුමුන් එයි හරාම් කමක් කම ගතිය බෑ මනු දෙකෙන් අයිය දැන් අතිබුණ නුන එක තිගොතත් තිකන්ත දෙකෙම ඔය හරම එමිහුන් කමෙන් හලාල් කුරීමයි හලාල් කමක් කම අදි හරාම් කුරීම හරාම් කමක් කම හරම දෙකෙම දැන් රසූලුල්ලාහ් හදීස් වල කුරවන ඒ රබ්බු හෙදුමකි ඒ රබ්බු හෙදුමකි ඒ ෆරාතත්තිය බෑ මිහුන් අලකම් කුරුමකි وذلك وتلك عبادتهم حديث القرآن وتلك عبادت أي مهن على كان كرمكي එම එයි තෝගූතු හෙදමක් කීවස් එයි රබ්බු හෙදමක් කීවස් එයි මෙන්න අලුගොන් කරමක් කීවස් අලුගොන්මගේ තිරේගස ඉබහුරියේගේ බෑවරු සිෆත අම අලුගොන්මගේ බොඩතින් අලුගොන්මෙන්න කමෙන් අල්ලාහ් හරාන් හලාල් කුරබ්බාෆා කමෙන් හරාන් කුරුමු නුවත අල්ලාහ් හරාන් කුරබ්බාෆා කමෙන් හලාල් කුරුමු එමීහුන්ගේ බස අලුගොන්මෙන්න මි එහෙනි කීර්ති කුර්ආනුගේ සොරීහකන් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හුකුම් හැම ඔව්ව ඒ හුකුම් ඒ අමරාලනි මීහකු අමරාලි මල්ගොන්මගේ ගබූල් කුරණියේ තෙදෙක්කම කීති කුර්ආනුගේ සොරීහකෝ අල්ලාහ් සුබ්හානහු වතාලා හුකුම් බාවාලව්වාෆ ඔව්ව ඒ හුකුම් මීහකු බදලුවේ කොල්ලනි ඒනගේ අමිල්ල රායුන් ඒ ෆතවා දෙනි ඒන ඒගේ හුකුමේ බයන් කරනි ඒනගේ අමිල්ල රායුන් අලුගොණ මෙන් යම් මිතබාවනි තබාවෙජ්ජිය ඒයි රබ්බු හෙදුමකි ඒයි මිහුන්නන් අලුකම් කුරමකි ඒයි තෝගූතු හෙදුමකි අලුගොණ හදාම් බහට්ටන් ජි හෙනුකුතයිමි යාමෙද්දෝක සුවාල කුරවේන අල්ලාහ් සුබ්හානහු වතාලා කීති කුර්ආනුගේ සොරීහ නස්ස ඔව්ව අලුගොණ මි ගබූල් කරනි එහෙම් බයෙක්ගේ බස් algonome mi tabawani himbayaka emihunge bas algonome qur'anu go soriha kon nassu awwa algonome mi bunani avassenete misalaka farda allah subhanahu wa taala anghina farda mungoti kiti qur'anu go soriha kon amur qur'an kiti qur'anu hama mi bunaveni misalaka divi rajya ki warang hunu go omake divi rajya ka ekarigena noye e farda anghinu e farda qur'an e farda baawali woni divi rajya war ma hunu go makare මා හුණු ගෝමක දිවි රාජ්‍යයේ සාලියක දුහක් වස්නාර හුණ හුණු හුණු මින දුහක් වසාලියක නාර අලගොන්න මෙ හඳාන කරන දිවි රාජ්‍ය 40 ඩිග්‍රී සෙල්සියස් මිතනුගේ හුණු එරි හඳාන අලගොන්න නුවේ එකම එතන කේ හුණු මූසුගේ සාලිහුම් මති ගබදුව සුල තන සාලිහුම් මති එතන රේ ෆර්දා අල්ලාහ් බාවාලෙබ්බි එකම කොමි බුණවෙනි මිතන කී හුණු ගද තනකේ මිතනක එකශිකම් වා හෙදුමෙන් නූනේ ඒ ෆර්දා අල්ලාහ් ගොංජහාලෙනි නුමේ අල්ලාහ් ಅಲ್ಲಾಹುಗೆ ಹುಕುಮಂಗೆ ಏನೈ ಗೊಂಜಹಾಲೆ ಹಗೀಗತುವ ಸೊರಿಯಕಂ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಆಲಾ ಕೀತಿ ಕುರ್ಆನುಗ ಫರ್ದಾಗ ಆಯಿಬ್ಬಾವ ಲವ್ವಾ ಫವ್ವ ಯಂ ಇನ್ಕಾರ ಕುರಿ ಅಳಗೊಂಡ ಮೆ ಮಿತಿವಿಗೆ ಬಸ್ ಹಾಗೆ ಎಹಂ ವೆಜೆಗೆ ಮುರಾದಕಿ ಕೊಬಾತು ಏಗೆ ಮುರಾದಕಿ ಏಯ್ ರಬ್ಬುಂ ಹೆದ್ಮಕಿ ಏಯ್ ಎಬಾಮೆ ಹುನ ಅಳಕಂ ಕುರ್ಮಕಿ ಏಯ್ ತೋಗೂತು ಹೆದ್ಮಕಿ ಅಲ್ಲಾಹ್ ಕೀತಿ ಕುರ್ಆನುಗ ವಹಿ ಕುರಬನಿ فمن يكفر بالطاغوت ويؤمن بالله فقد استمسك بالعروة الوثقى لا انفصام لها faman yakfuru bit-taghut uriha taghutaka kafirwe hamaykan Allahun iman ve jamiha ene ehi fehtti kendumen nuwa ulakegga ebahi la ilaha illallah mi kalima fuluga ene ehi fehtti uriha taghutaka kafirwe taghutang iman ve nuwan ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವತಾಲ ಹುಕುಂ ಬಾವಾಲವ್ವ ಫದೈಂ ಫತ್ವಾತದ್ದಿ ಹುಕುಂ ತನ್ನೆರೆ ಅಲ್ಲಾಹುಗೆ ಗುರ್ವಾನ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಸುನ್ನತ ಖಿಲಾಫ ಹುಕುಂ ತನ್ನೆರೆ ಮೀಹಕ ತಬಾವು ಐ ತೋಗುತ ತಬಾವು ಮಕಿ ಏರಂ ಎ ಮೀಹ ಎಮೀಹಕ್ಕೆ ಬಸಹಾಫಿಯ ಏನ الله سبحانه وتعالى جميع تخلاف فمن يكفر بالطاغوت انا كافر انه يرك الطاغوت انا ايمان وني طاغوت الله انا كافر وني يرك ತೋಗೂತಂ ಈಮಾನ್ ವೆ ಅಲ್ಲಾಹಗೆ ಕಾಫರ್ ವನಿ ಸಬಬಕಿ ಅಲ್ಲಾಹುಗೆ ಹುಕುಮಕ ಖಿಲಾಫ ಮೀಹಕು ಹುಕುಂ ಹುಕುಂ ನಿರ್ಮುಂ ಅಳಗೊಂಡ ಮಂಗ ಎ ಹುಕುಮತ್ ತಬಾವೆ ಜನಮ ಅಲ್ಲಾಹ ಕಾಫರ್ ವೆ ಏನ ಎ ತೋಗೂತಂ ಈಮಾನ್ ವಿ ಏನ ಹಿಸಾಬ್ ತೋಗೂತಂ ಏನ ಈಮಾನ್ ವಿ ಅಲ್ಲಾಹ ರಹಿ ಕುರವನಿ ಫಮನ್ ಯಕ್ಫರು ಬಿ ತಾಗೂತ್ ಹುರಿಹ ತೋಗೂತಕ ಕಾಫರ್ ವೆ ವಯುಮಿನ್ ಬಿಲ್ಲಾಹ್ ದಿನ್ ಅಲ್ಲಾಹ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾ ಈಮಾನ್ ವೆಜ್ಜಿಯ فقد استمسك بالعروة الوثقى إيرش إينا هفيتي كنبنوا ولكك به لا إله إلا الله ලම් ෆිසාම ලහා යකි කිඬුමෙන් නුවායිච්චකේයි والله سميع عليم ابدي الله سبحانه وتعالى يدين وڈگم واس السوا وڈگم واس کلان گے کومس ما الله رحمه الله ابن قیم ودالونی علامہ ابن قیم ودالونی ومن ادعى شيئا آه. والطواغيت كثيرون තෝගූතුම් බෑවරුවේ තෝගූතුම් තෝගූතුම් එබවේ බෑවර වරූසුහුම් ඛම්සා එකමක ඒකෙතරන් එම්මේ බොඩති වනි ෆහේකේ ෆස් තෝගූතුම් ෆස් තෝගූතුම් අඩවස්ස ඇති තිබේකන් මී වරක් කුරීගේ බොඩු දන්න බේකලකම විදාල වනි ෆස් මීල් මෙරිම් විදාල ෆා බස්ත වරූසුහුම් ඛම්සා එමීහුන්ගේ බොඩතින්නත් තිබි ෆස් තෝගූතකේයි ෆරතම ඉබ්ලිස් ලඅනතුල්ලාහ් එමෙ ෆරත ඉබ්ලිස් ඉබ්ලිහ කියෙම්මේ බොඩ තෝගූත් ඉබ්ලිහ කියෙම්මේ බොඩ තෝගූත් දෙවන තෝගුතකි වමන් උබිද වහුව රාදින් එමීහකන් අලොකම් වෙවේ මීහා ඒන එකම රුහිගෙන් වා හාලු රුහිගෙන් වා හාල් අලුගොණ මේ විස්නා නිකන් මිසාලක රුහිගෙන් වා හාලේ මි බුන වේගොතකි රසූලුල්ලාහ සම කුරින් බස හදීස් බයන් කරන ෆදා එමීහක අල්ලාහ් සුබ්හානහු වතාලා හරාම් කරවිකමෙන් හලාල් කරන වතා හලාල් කරවිකමෙන් හරාම් කරන එකම රුහුම් මීෂ්තකුන් රුහෙගෙන් තිබුන් අදි එපද මීහකු ඒ බොඩ ඉල්මරියක් කමුගා අලගොණ මෙ මච්චන් නගා ගබූලු කුරුන් ඒ තෝගූතෝ දුන් ඒ එනන් අලකම් කුරුන් අදි ඒ අලකම ඒන එහුරි රුහිගෙන් එහෙම වෙජේ එස් තෝගූතේ එහෙම මිතාලවනි වමන් උබිද වහුව රාදින් එමිහකන් අලකම් කුරවේ ඉරු ඒන රුහිගෙන් හුරජ්ජියා ඒ අලකම රුහිගෙන් හුරජ්ජියා එවස් තෝගූතේකේ වමන් දඅන්නාස ඉලා ඉබාදති නෆ්සිහි අදි තිමා මීහා තිමායන් අලකම් කුරුමට්ටකා මීස්තකුන්න දවවත දේ මීහා යකීවස් එවස්තෝ උතේක මීහක මීහක බයක දවවත දිනි එනෙන් අලකම් කුරාට තිය බෑ මිසක ෆිරෝන් ෆිරෝන් එන දවවත දිනි මීස්තකුන්න මීස්තකුන්න අලකම් කුරුම එන දවවා කුරි අන අන රබ්බුකුමුල් ආලා තිමන්නේ කී කඩේමගේ මේ බොඩු රබ්බේ අලකම් කුරාට එහෙම එයි දවවා රබ්බකම දවවා කරනත ඉලාහවන්තකම දවවා කර මීහ කීවස් එවස්තෝ උතේක වමනිද්දා ෂයිඅන් මින් ඉල්මිල් ගයිබ් අදි ಗೈಬುಗೆ ಇಲ್ಮು ಮಿಂವರೆಂ ಎಂಗೇಕಮ ದವ್ವಾ ಕೊಫಿ ಮಿಹಾಕಿ ವಸ್ತೋಗುತ್ತೆ ಗೈಬುಗೆ ಇಲ್ಮು ಅಳಗೊಂಡು ತಿರುಗಿ ವರಗಿನ ಕಮೆ ಮೀ ಗೈಬುಗೆ ಇಲ್ಮು ಕಿತಂ ಮೀಹುಂಗೆ ದವ್ವಾ ಕುರಾನಿನ ಮುಸ್ತಕ್ಬಲ್ ಯೋಗವಾ ಕಂತತ್ತ ಎಂಗೇಕಮ ಐಬ್ಬಲ್ಯಾಗಂ ಎಬುನೆಲನಿ ಏನ ಲಿಬೇನೆ ದರಿಂಗೆ ಅದದ ಇನ್ನಾನೆ ಅಂಬಿಂಗೆ ಅದದ ಲಿಬೇನೆ ರಿಸ್ಗುಗೆ ಮಿಂವರ ಮುರಿ ಹಚ್ಚಿಂಗೇನೆ ಬಯಾನ್ ಕೊಲ್ಲನಿ ಐಬ್ಬಲ್ಯಾಲ ಐ ಗೈಬ್ ಗೈಬ್ ಎಂಗೇಕಮ ದವ್ವಾ ಕುರು ಎವಸ್ತೋಗುತ್ತೆ එවස් තෝගුතෙන් අදින් ඒනගේ බස් අහා මීහුන් එනන් යලකම් කුරණි හකිගතුව ඒනන් යලකම් කුරණි ඒනගේ බස් අහා ෆි මීහා අල්ලාහගේ මි ආයත ඛිලාෆ ෆමන් යක්ෆරු බිත් තෝගුත එන තෝගුතක කාෆරෙන් නුවේ ඉසාව ඒනගේ බස් අහා ෆියා ඒක මන කියන තෝගුතන්ගේ බලකම් කුරේ අල්ලාහ කාෆර වෙෆා ඒ අල්ලාහුම ඉගුරුවන් ගවේ කරන ලා යඅලමුල් ගයිබ ඉල්ලා අල්ලාහ අල්ලාහුම නුවි එවස් ෆරාතක ගයිබෙන් නේගේ නේ අල්ලාහම වයි කරවන්නේ am migotav wahi kurawwa soriha nassu awwa ebbak midawa kurani timanna gaibuge ilmege annar aibbadan annar ena lar kol diha ibbalalani ena gaibenge kaman ena dawa kurani em eves togute mi vidalwani wamanidda ashyan min ilmi alghaib ghaibuge ilmu minware enge kaman dawa ko fi miha ki togute ke waman hakama bighairi ma anzala allah adi allah bawale vi hukum fiyawa ehin etchaka hukum ko fi miha ki togute ke wad dalilu qawluhu ta'ala ඒක දලීල කි අල්ලාහ් සුබ්හානහු තාලාගේ වහී බස්සුල ලා ඉක්‍රාහ ෆිද්දීන් ඉස්ලාම් දීනක මජ්බූර් කුරමන්නතේ දීනක් ගදකමුම් බයක වෙද්දුම් ඇයි හොද්දකමෙන්නු දැන් මිසාරක බය මීහුම් මි ආයතුන් එබ වරන් නොබෑකුන් ඉස්තිදලාල කුරය බය මීහුම් මිසාරක එමීහුම් මේ කුරා කමකීස් මුස්ලිමුන් මුස්ලිමුගේ තරයක උලේ මීහුම් එමීහුම් මිබුණනි මීහකු එන මජබූරු කුරි මිසාරක නමාද කුරා නමාද කුරම් මජබූර් කුරීමයි නබලා ඉක්රාහ ෆිද්දී දීනුක මජබූර් කුරුම නැතේ දීනුක එමිහුම් මිනගනේ මි දලීලු මි මීග අස්ලු මුරාදකි කාෆරු වෙහුරි මීහව් ගදකමුන් ඉස්ලාම් දින වෙද්දුම නුවේ එන නසීහිතරි වාර ගදකමුන් ඉස්ලාම් දින වෙද්දුම් හුද්දගෙන නුවේ එහෙනස් ඉස්ලාමුගේ දායරාගේ තර වදෙජ්ජ මීහායන් එතක් කමෙන් එනම් මජබූර් වානේ එවකු තේන නමාද නොකොෆියා ගස්තුක නමාද අලාෆියා මුර්තද්දෙක්ගේ ගොතුක එන ගතුළු කුරවෙන ශරියතුන් ama egota ena kurekkofiya haddu jehene ena enage gaga majbur kuremene ena dinuge amal tak kurma islam dinuge tere vadejjiya mi ayatuge murada ki kafirwe huri mihaku gadakamun islam dinav veddumen noe da ikraha fi din gadakamun islam dinav veddumen noe qad tabayyana qad tabayyana ar-rushdu min al-ghay magfuratuge tereng hidayah wani faalwe bayan wegene huri haymen nawe seti faalwe bayan wegene hidayah එමිහු ගබූල් කුරම් බේන මියා ගබූල් කොෆ ඉස්ලාම් දින වන්නාර හේ ගබූල් කුරම් බේන නෝ මියා ගබූල් නොකොන් එන බේනු ගොතකන් උල මුන් දාර දුනියේ අල්ලාහ් මේ වහී කුරවනි قد تبين الرشد من الغي මග්ෆරතුමගේ තෙරෙන් වනි හිදායි ෆාල්ව ෆය වනි බේනු මියක වෙත්තබා වාෂේ ගදකමකුන් නැතේ හිදායත වෙද්දුමේ faman yakfur bit tagut den tagut huriha taguta kafir wa yu'min billahi allahan iman ve jamiha faqad istamsaka bil urwatil wusqa ena hi fahatta fi warugada kendumennuwa ulakegga wallahu samiun alim allah subhanahu wa taala assa wadigama denewadigama raskalange baqara sura tuga 256 havana ay وهذا هو معنى لا اله الا الله مي لا اله الا الله کے معنی کی ابہی یہ کلمہ کی ای e vehi ena hi fehtti ulaka ki e la ilaha illallah e kuriga iswediya maana ki e la ilaha illallah ge maana muriha tawgutaka kafar we hame ikane allah imam vun e la ilaha illallah ge maana ki wa fil hadith hadith ga rasulullah sallallahu alaihi wasallam hadith wa qurba fani rasul amri al islam deenuge aslaki islam islam kan deenuge aslaki e deenavade wen islam bege ඉස්ලාම් කන් ඒ දීනුගේ අස්ලකි ව උමූදුහු සලා අදි ඒ දීනුගේ තඹතකකි නමාද නමාතෝලා ෆියා තඹතම් මුගුරුගෙන් ගොස්සි අදි ෆුඬු ෆුඬු වෙගෙන් දාන එහෙම වෙ එහෙම එහෙම හදිස් රසූලගේ අස්වවේ අස්සලාතු ඉමාදුද්දීන් නමාදකි දීනුගේ තඹේ ෆමන් අකාමහා ෆකද් අකාමද්දීන් ඒ නමාදු قائم කොෆි මිහා දීම්වස් قائم කොෆි වමන් තරකහා ඒ නමාදු අලාෆි මිහා ෆකද් හදමද්දීන නදීම් මුගුරාලාෆි එනදීම් මුගුරාලාෆි আমি হাদিস মাসমি রাসূলুল্লাহ হাদিস বলকেন আমুদুহুস সালাহ এদিনুগে তাম্বুতাহাকি এই নামাজে ওয়াজিরওয়াত সানামিহি আল জিহাদ ফি সাবিলিল্লাহ আদি এদিনুগে কুরিবোটটা কি এই আল্লাহুম্মা ওয়া জিহাদ কুরমে ওয়াল্লাহু আলাম ওয়া সাল্লাল্লাহু ওয়া সাল্লাম ওয়া বারাকা আলা আবদিহি ওয়া রাসূলিহি মুহাম্মাদিন ওয়া আলা আলিহি ওয়া সাহবিহি আজমাইন মি কুডা কুডা রিসালা মি وربڑ علم رے کلی وفا توحید گم اچ بنا کلی وفا رب فرہم رسالہ می میگے شرح بس کوریفا وے تن علم رے میگے شرح بس කොෆවේ වරබ් බොඩති ෆොයිෆතන් එබහරි මීගේ ශරහ වෙස් කුරේවිෆා ෂේහ් අල්ලාමා මුහම්මද් බින් සාලිහ් අල් උසයිමින් එබ මීගේ වරබ් බොඩ ශරහ කුරවාෆා කොම්මියකස් මී කුඩ කුඩ රිසාලාය එහෙන් නමවස් වරක් ගින මස්සලත ඒකුලාල් ජාමි රිසාලාය අරබි බහකී මී වර හාස්ස බහ වර මායිවස් බහ වර මොළවස් බහ වර ෆුරිහමවස් බහ මේ බහකී මී කුරු ඉබාරාතකම් වර බොඩ වෙච්ච බයන් කුරේ බහ කුරු කුරු ඉබාරාතක් එම් කියන්නේ ජාමිඋල් කලිම් ජාමිඋල් කලිම් ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අල්ලාහ් සුබ්හානහු තාලා දෙව්වාවා ෆන්නෙන් ඒ ජාමිඋල් කලිමාගේ ෆන්න ජාමිඋල් කලිමගේ ෆන්න ඒකේ ෆන්න වරක් කුඩ ඉබාරාතකම් බයන් කොල්ලව වර බොඩු මස්සරතක එතබ්බා වර මස්සරතක කුඩ කුඩ ඉබාරාතකම් ඒකම අර ඉබා කියේ කුඩ කුඩ ඉබාරාතකම් වර ගින කන්තත් බයන් කොද්දේ බහෙන් ඒ අලගොණු මෙ රම්දොම්ස් ෆෙරුනී සුරමිය කුඩ කුඩ එතිමි කියන්නේ කුඩ කුඩ adi kiriya me nimuni mi kuda kuda etikolo miyos adi kuda kuda sharaha yakum me nimuni adi mige furihama sharaha kiya fiya ganganaka hamasdu hum wasmitnu nimen e fotum balagen e usaimi liwafa yo sharaha alman me ya gotak kiya finama hamasdu hum wasnu nimen komyaka smi tawhiduge warabbodu filaltake mi halgonu men mi libuni අරගොන මෙන් දෙනගන්නන් ජිහෙ තින් අස්ලෙක්ගේ වහක මේක මේ බයහා කරේ තින් අස්ල අරගොන මෙන් දෙනගන්නන් ජිහෙන දුනියේග තින් අස්ල අරගොන මෙන් දෙන ගතීම ආඛරතු අරගොන මෙන් නම් ඒගේ ජවාබ්දාරි වෙවේනි අදි කව්වලුගේ කුරවේ සුවාල්තක ජවාබ්දාරි වෙවේනි මිතින් අස්ලු රංගලන් අරගොන මෙන් දස් කොග්ගෙන් ඒ කව්වලුගේ අන්න තින් සුවාලස් බිනාවේගම වනේ මිතින් අස්ලුගේ මච්ච එමියක දුනියේග මිතින් අස්ලු රංගල දෙනගෙන් එයන් අමලු කොෆි නම කව්වලුගේ ඒගේ ජවාබ්දාරි ෆුරහිම ගොතුක වෙවේනි කම්බයකස් දැන් අලවන මේ තෆ්සීරු කම්බස් මෙවර කියන්නේ ಅಸ್ಲು ಎಮ್ಮೆ ಫುರತ್ನವ ಕಮ ಕಿಮಿ ಇವ್ಲಾನ್ನು ಕುರಮು ಹಂದಾಂತೆ ಅಬ್ದುಧನಿ ಇವ್ಲಾನ್ನುಕೊ ಎರಬಸ್ ಮಿಹುಂ ಅಡವಹ ದೆಂ ಮಿತಾಗ ಮಿಹಾರು ವಾನೆ ಗೊತ್ತಕಿ ಸಾಬಿತುವೆಗೆನ್ ದಾನಿ ಅಲ್ಲಾಹು ಸಾಬಿತ್ ಕುರವಿ ಬಯಕು ಲಿಯಮೀಜ್ ಅಲ್ ಖಬೀಸ ಮಿನ ತಯ್ಯಿಬ್ ಅಲ್ಲಾಹು ಎ ಕುರವಾನ ಬ್ಯಾವರು ತಂತನ ಮೀಸ್ತಕಮ ಕಮಕು ಏಗೆನ್ ಹಮಜಿಹೆಗೆನ್ ಕರಾರುವೆ ಸಾಬಿತುವೆ ತಿಬೇನಿ ಅಲ್ಲಾಹು ಇಖ್ಲಾಸ್ ತೆರಿ ಕುರವಿ ಬಯಕು ಏಗೆ ತೆರೆ ಹೊವ್ವೆ ಬಯಕು ಉರಿ ಹ್ಯಾಮ್ ಮಿನ್ನು ಹೊವೆ ನೆಮಿಯಾಕ ಉರಿ ಹ್ಯಾಮ್ ಹ್ಯಾಮ್ නුවන් හොවේ නෙමියක එබ්බස් කමකන් ඒ හුරියා මිහුනන් නොහොවේන ඒ ගින බයක් වනි නරකයක ගින බයක් වනි නරකයක ස්වර්ගයක් දානි මතු බය එම හියෝබස් ගබූල් කුරානි මතු බයක් සාබිත ව තිබුම් මීග අස්ලකි එච්ච දෙදවහක අඩවහාල මන්නෝ ඉන්නල් ලදීන කාලු රබ්බුන අල්ලාහ් සුම්ම ඉස්තකාමු තතනස්සලු আলাইහිමුල් මලායික අල්ලාහ් කීත කුරාන ගහයි කරවමනි ඊමාම් වේ අකීදා ෆුරිහමන් හිතව කරාර කුරම මෆහුගේ ඒ අකීදාගේ මතී සාබිත ව කරාර වී මීහුන් සාබිතු වෙමිහුන් එමිහුන් නගේ මච්චන් අල්ලාහ් මලායිකබ්බේ කරන උෆාරකම خبر දෙව මට්ටක බාවලවා කොම්මයකසේ මදුවානේ දැන් ඒක ශක්‍යවස් නේ මදුවගෙන් දාන කොම්ම ආයත ආයකි තමයි ආයත කියස් ඒ කුරිහා බේෆුනුමස් මිතාංග රංගල විස්නාෆියා එංගේන අලුගොඬ අමිල්ල බහෙන් නෝකම් මිතාංගම කියනියේ ගුරුවාන අල්ලාහ් සුබ්හානහු තාලාගේ රසූලාගේ බස්ෆුළු මිතාංග කියවු මිදනි දෙම් මිසල් කියන අමිල්ලේ දුමරේ වාහක දක්කනි දින් හදාහ කුරා රමසයි කුරණි එහෙම් බුනා මීහකි එහෙන් නුනි එන එඟිගෙන් එනගේ හොරි හසදවරිකමගේ සබුන් එහෙන් එබුණනි එහෙන් නුනි එනගේ ජාහිලකමගේ සබුන් එබුණනි දෙගොයි දෙගොයි විශ්වාසවරි දෙගොයි දෙගොයි දෙගොතුම සබපාවරි එන හසදවරිකම ගොතුමුන ෆියානගේ හොරි ආමලෙ බාතිල් වෙගෙන් දියයි ජාහිලකම ගොතුන් එපද බහෙබ්බුන ෆියා අල්ලාහුගේ මච්චන් එනගොන් එජාහලි ජාහිලකම කොහොමද බෙච්ච නුබුන වෙන දීනා බේ ගොතකුන් ජාහිලු වෙහුර නුබුන වෙන midde gotun kura kommesek goten eni ehennuni ena hasada veri vegen e efada etching ebunani enge halu ehennuni jahilu vegen kommiakas ginami hona kan nege haigatuge hagigate guruhanuge aayit kurmati bayan kodina sebunani haram gabulen qur'ane ti tiyek gabulen qur'ane haram eyo makkage mushrikun muni bahen non tai kiye දැන් ඉස්ලාමුන්න කියන් දුලුන් ඉස්ලාමුන්න බුන වේන බුන වේන ගොතෙන් එවෙත් තිවන්න කි ඉස්ලාමකේ බුන වේන ගොතේ ගුරුවානු හැම ආයත කියාර බලනි තියක් ගබුලෙන් නුකුරානු තිවන්න හැම එහෙන් එපුණනි තියක් ගබුලෙන් නුකුරාන ගුරුවානු දක්කාර ගුරුවානු ඒවර බඩ ජාහිලුන් එපත ජාහිලුන් අල්ලාහ් සුවර්ගන වද්දවා හේලුන් තරි වෙගෙන් නොනි සුවර්ගන වද්දවා තවහීදන් ඒ කුරාරව තවහීදු දෙනගනගෙන් මෙනු ඉස්වර්ගය කරනවද වේ මීහා ජාහිලුව හොරෙජ්ජ එනන් හොරවේනි ශිරුකුගේ මතීග ශිරුකුගේ මතීග හුරි හැම එකක් වෙස් අල්ලාහ් සුබ්හානහු තාලා ස්වර්ගෙන් නුවද්දවාන ගියාමි දොහග යති කුර්ආනුගේ කන්ද වාහක අල්ලාහ් යති ශිරු කුරා මීහායන් අල්ලාහ් ස්වර්ගෙ හරාම් කුරවෑෆි අල්ලාහ් කුරබනි කුර්ආන قد حرم الله عليه الجنه එනග මච අල්ලාහ් ස්වර්ගෙ හරාම් කුරවෑෆි එම ජාහිලුව හුර එනන් හුරෙන ශිරුකුගේ මතීග හැම කුර්ආනු එච්ච පුනරපන්නේ 30න් 30න් ඔතකස් හරම් ගබුලෙන කුර්ආන ಶಹಾದೆಂಗೆ ಈ ಕೊಂಗೋತಕ ಕೀತೋ ಬರಂಜಿನ ಏತಿಯಾರ ಮಿತಾಂಗ ಬಯಾನ್ ಕೊಫಿಂಗೆ ತವರಕ මිහර ශහාතු කලිම මුනාෆිකුම් වෙස්කි මුනාෆිකුම් වෙස්කි මිහු කිව සොරගනවන්නේ ශහාතු කලිම කියාගෙන වන්න ජවන්න ජීන්ත මිහු සෙන්නුමාන අදි ශහාතු කලිම කන්ජන හුන නමාද වෙස්කුර රෝද වෙස්සිෆි zakai වෙස්ති හජ්ජ වෙස්වින් කිව්වේ මිහු සොරගනවන්නේ නරකයෙන් මැඩික අල්ලාහ ලෙවි කිව්වේ මේ සුවාලේ එමිහුන්ගති කලිමා ඉතර කන්නු හේව අමල තවස් කුරියේ එකම නරකයාගෙන් මඩීක අල්ලාහ මිහුන් ලැබි එම්මෙ අඩීවා හයිබ්බා නරකයා කුරිර මඩීක මිහුන් ලැබි එම ඒකංග බජිහල මොන විස්නාන ජී නුකුතාන් ඉන්කංග බෙන් ගේතයි විස්නාන ජී නුකුතාන් එබ ඉන්කං ඒක ලා ඉලාහ රබ්බාම කියන දුලුන් කියකස් නුෆුදේනකං එබෙන් ගේ එකෙන් රංගලා එම බලංග බජිහල අල්ලාහ කොන් ගොතක කියාගෙන තෝ ස්වර්ගවදේ ලා ඉලාහ ඉල්ලල්ලාහ් ගනු හැම කෙන තුලුම් කියක ඒක මහාන විශ්තින කන්න ගවජ අල්ගොන මි වාහකතවක ෆුරතම දරුස්තවක ඒ වාහක අල්ගොන බයන් කුරි යති එඟුම ෆහුග ඒක මහාන විශ්තින කන්න ජෙ හැම ෆුරතම කමක ෂර්තු තකු තෙරේගේ එමෙ ෆුරතම අල් ඉල්මු යතිගේ මහාන දෙන ගතෝ එහෙම මහානනේගේ ලා ඉලාහ ඉල්ලල්ලාහ් කියවම කියහම මානනේගේ වාහකුම් වාහක දෙක් මානනේගේ වාහකම් එච්චක ඉවාරතෙබ්බුනෝ ඒක මානයි එනකනේ බුනෝ කීගේ කමයි فأما الذين آمنوا فيعلمون أنه الحق من ربهم وأما الذين كفروا فيقولون ماذا أراد الله بهذا مثلا يضل به كثيرا ويهدي به كثيرا وما يضل به إلا الفاسقين الله سبحانه وتعالى كي تقرآن اتن آيت تكيغ ابهو مثال جسا ورقنا كانت تتر emme furta malgonu mi gurwan fettirum munafiqun navs lakka misal jasahbar wargina misalta allah jasahbari hagigatuga mistakun nan ecche visna de iru misal jehungai war rangalqa mi hunna visnu mistakun e visna gatumattaka war faseha war muhim usluben ei misal bayan kuru misal ema kiyawaden daskodde iru university ta ho kiyawaden daskodde iru war මුහිම මකාමේ ගොතක බයන් කුරානේ මිසාලු ජෙම ඒ මිසාලු ජෙහිම වාගොතක වරක් ෆසයෙන් හිත විස්නේ වරක් ෆසයෙන් හිත විස්නේ ඒගම අල්ලාහ් සුබ්හානහු වතාලා කීති කුරානගේ බහුරි ෆාදිගම කුණුගේ මිසාලු ජස්සවා දැන් මෙහිගේ මිසාලු ජස්සවා බහාරි මදිරීගේ මිසාලු ජස්සවා බහාරි හිමාරුගේ මිසාලු ජස්සවා බහාරි කුත්තාගේ මිසාලු ජස්සවා බහාරි කීති කුරානගේ දැන් මිසාල කබ්බේ කාෆරුන් අල්ලාහ් සුබ්හානහු තාලා කුඩ කුඩ ඉච්චෙක්ගේ මිසාල ජෙසෙයි මේ මෙහුම් ශක්වා කුරණි හජු හජු මේ කියන්නේ අල්ලාහ් සුබ්හානහු තාලා බොඩු ෆරා යො කුඩ කුඩ ඉච්චෙක්ගේ මිසාල හෙයේ ජස්සවනි මදිරියෙක්ගේ මිසාල අල්ලාහ් ජෙසෙයි මනොත මෙස්සෙක්ගේ මිසාල අල්ලාහ් ජෙසෙවීම හජ්ජු සූරතුගේ එම්මෙ ෆහුව ආයතහුග අල්ලාහ් සුබ්හානහු තාලා මෙස්සෙක්ගේ මිසාල ජෙසෙයි අමෙ ගොත බකරා සූරතුගේ මිතාංග නිජස්සවනි කොන්චෙක්ගේ මිසාලේ मादरिय के मिसाल आदि जुम्मा सूरत का अल्लाह वजह सवा हिमार के मिसाल बस कमसल हिमार यहमिल अस्वारा දැන් එබ අල්ලාහ් සුබ්හානහු වතාලා අනාම සූරතුක උත්තාගේ මිසාල වස් මීහකින් එබ යස අල්ලාහ් ඉල්මු දෙව්ව ඒ අමල් නුකුරු මීහාගේ මිසාල ෆමසලුහු කමසලිල් කල්බි ඉන්තහමිල আলাইহি යල්හස් අව තතරුකුහු යල්හස් කොම්මයක අල්ලාහ් සුබ්හානහු වතාලා කීති කුර්ආනුගේ එතත් තනෙක්ගේ බොහොර මිසාල යස්සාෆ් අලිෆානුගේ මිසාල යස්සාෆ් alifan andami hekke misal migotan allah subhanahu taala misal ta jaswa fori mistakun nam visna dev mattaka egen angade en ibrata ki ei mistakun wes mistakun na darse bayan ko dernuata nasihate deru emihun nam misal jahadere kantattaka gule misal jahadere erun emihun visnun fasehawane allah subhanahu taala mi ayatukum wahi kur inna allah la yastahi allah subhanahu taala eggotaka wes ladu ladu fuluwe bodige nugannawaya අන් යضرب مثلا ما بعوضه මදිරියෙක්ගේ මිසාල ජස්සෙවම فما فوقها දියවුර දරු දර්ජයාගේ එච්චෙක්ගේ මිසාල ජස්සෙවම කවස් අල්ලාහ් සුබ්හාන ව තාලා ලදෆුලන් නුගන්නවය දැන් فاما الذين آمنوا දැන් ඊමාම් විමීහුන් فيعلمون انه الحق من ربهم ඊමාම් විමීහුන් යගීන් කොන් හැම කරවරුම් වස් එගේනේ එයි අල්ලාහ්ගේ හදරතුම් වාහම හග්ගු තේ දුකන් kitamme kudaichche medwarkon allah misal jesseviya e misaluge zariyenge bayan kura wahake ki ei haggu tedukan iman bimi hunai gene wa ammal ladina kafaru adi kafaru mi hun dannare fayaquluna ma za arada allah bihadha masala e mi hunbunate allah subhanahu taala mi misaluge zariyenge edi wodi gannawni kon kamen ko bahe kalaange maqsadaki mi misal jessevage kafaru mi hunbunate දෙමිය අල්ලාහ් වයිකුරන් යුදිල්ලු බිහි කසීරන් ඒගේ සරියෙන් මිසාලුගේ සරියෙන් අල්ලාහ් සුබ්හානහු තාලා ඉතබ්බයකුම් මග්ෆරදුමගේ තරය දුකොල්ලවේ වයහ්දි බිහි කසීරන් අදි ඉතබ්බයකන් හිදායිවස් දක්කවේ ඒ මිසාලුගේ සරියයි ඒ මිසාලු අල්ලාහ් සුබ්හානහු තාලා ජස්සව ඉතබ්බයක අල්ලාහ් සුබ්හානහු තාලා හිදායිවස් දක්කවේ ඒබ අදි ඒ මිසාලුගේ සරියෙන් ඉතබ්බයකු మాకు ఫరదముగా తెలియవస్తూ కొల్లవే వమా యుదిల్లు బిహి ఇల్ల ఫాసికీన్ అది అల్లాహ్ సుబ్హాన తల ఫాసికున్ను బయకు మాకు ఫరదముగా తెర కద్దులెన్ను ما غفرت مگه تیرے کلاں گے دو దు కొల్లవ్వని الذين فاسقونك أي الذين ينقضون عهد الله من بعد ميثاقه أميهنك أي الله يعهد كربر قرب مفاه يعهد والميهن هن ويقطعون ما أمر الله به أن يوصل أدي الله سبحانه وتعالى اي رحمه ගොළුමට අමරු කුරව්වි රහිමුගේ ගොළුන් කණ්ඩා මිහුන්නේ මිහුන්නේ වරබ්බඩ හරාංගමෙන් ඒ රහිමුගේ ගොළුන් කැඬෝ ඒ ගුර්වානුගේ තන් ආයතෙක් අල්ලාහ් සුබ්හානහු තාලා වහීදුගේ බස් ඉබ්බෑ ෆවරි රහිමුගේ ගොළුන් කැඬමුගේ මච්ච රහිමුගේ ගොළුන් කැඬමුගේ මච්ච ඒ වරක් ගෝස් කමෙන් ඒ අලගොණ මෙ මියදු මොයිතමවුගේ මි ආම වෙෆාව කමෙන් මෙ රහිමුගේ ගොළුන් කැඬොම්නේ එබ්බණ වෙෆාද මිහුන් වාහකය බස් දක්කණියන්නෝ අද ගිනමිහුන් නොස් දානේ මිහුන කෙබ්බණ වෙෆා බයක් කම්බස් මුලින් දුරුද මේ බීරට්ටිද මේ හොපදන් උලම මිතනි වරක්ගින රහිමුගේ කුළුන් කෙඬු මේ වරබ් බොඩ නුබෑකම මේ අල්ලාහ් සුබ්හානහු තාලා එනගේ අමරු තවස් මච්චකන් නොෆුල්ලවාන ඒ ඉස්ලාහ නුකුරණී ඉස්ලාම් කාදී එකමක මරොෙච්චි අය වරක් බොඩ අසාබ් ගතරන් එන කෙමිකෙන් දානේ වරක් බොඩ අසාබ් ගතර රහිමක ගුළුම් කණා මිහු වයක්තාවුන මා අමර අල්ලාහ් බිහි අන් යුසල් අල්ලාහ් සුබ්හාන තලේ ගුළුමක් ගුළුමන් අමර කොෆා ව රහිමක ගුළුම් කණා මිහුන මිහුන්නකි වයුෆ්සිදුන ෆිල් අර්ද් আদি බිම්මතික ෆසාද කුරා මිහුන්න මිහුන්නකි උලායික හුමුල් ඛාසිරුන් මිහුන්නකි ගෙල්ලි හලාක් වගෙන් ගොස්වා බයකේ كيف تكفرون بالله وكنتم أمواتا فأحياكم ثم يميتكم ثم يحييكم ثم إليه ترجعون තියබෑ මිහුන්ති අල්ලාහ කාෆර් වනි කී වෙගෙන් හේ කිහිනෙන් හේති කාෆර් වනි නිකම් විස්නා බල්ලා බලාර නිකම් වකුන්තුම් අම්වාතන් තියබෑ මිහුන් මරවෆාවා බයෙක්ගේ ගොතුග වනිකෝ එබහි වුජූදුග නෙයි නෙයි ෆුරතම අලගොණ මේක කිවස් මීගේ අහතේ කුරුම් වුජූදුග ස්වාබයන් වුජූදක් වස් නෙයි එන්නෝ e etana wujuduge ne netuman Allah bahi kona wakuntum amwatan marwafa bayge gotuga waniko fa ahyaakum tiyabamin Allah diruviye ege manake wujuduge netis e wujuda tiyabamin hun gennevi Allah subhanahu wa taala summa yumitukum den tiyabamin hun alum maru gennevi summa yuhyikum den alum diruviye kalange diruvaye summa ilayhi turja'un den e kalange hadratar tiyabamin hun emridani giyamet dohuga inga murada ki tiyabamin ki wen he faradat tika farwani tiyabamin hun rangalan ebe enge ගෙවෑමුන් නැතිමක තරෙන් ගෙන්නෙවිය කලාංගික මක්කාගේ මුස්ලිකුන් එම්මෙන් ගබූල් කුරේ එමුන සුවාල් කුරවර අල්ලාහ් කුරබනි එමිහුන් හෙද්දෙවි කාකුතෝ එමිහුන් පුරානේ අල්ලාහ් රිසුකු දෙවමනි කාකුතෝ සුවාල් කොෆිය පුරානේ අල්ලාහ් එමිහුන් එබෙන්ගේ එමිහුන් හෙද්දෙවි අල්ලාහ් කන් නැතිමක තරෙන් වුජූදක් ගෙනයි අල්ලාහ් කන් අලුම් මරුවනි අල්ලාහ් කන් එබෑමුන් එබෙන්ගේ දැන් එමිහු ඉන්කාර කුරි ආඛිරත් දෝ හද දෙවන ෆරත් දිලෙන කමං එමිහු ඉන්කාර කුරි කොම්මියගස් අල්ලාහ් මේ කොන කීවේ හේ ෆරාතත් තියබෑ මේ අල්ලාහ් තියබෑ මිහුන් තිකාෆර වනි ඒ අල්ලාහ් කී ඒ ඒ තියබෑ මිහු නෙතුම කතර වුජූදක් ගෙන ෆරාත කී අදි අලුන් මරුව අලුන් දෙවන ෆරක් ගියාමෙත් දෝක දිරවවනි ෆරාත කීවස් ඒ අදි එකලං හදරතර තියබෑ මේ එඹුරි දානි කොම්මෙ ගොතෙවියස් එකලං තියබෑ මිහුන සවාල කුරවවානේ තියබෑ මිහුන් කුලකන්තත දුනියවති කුරකන්තත සවාල කුරවවානේ කීවෙන් හේ ෆරාත තිකාෆර වනි هو الذي خلق لكم ما في الأرض جميعا ثم استوى إلى السماء فسواهن سبع سماوات وهو بكل شيء عليم الله سبحانه وتعالى බිම්මතිගවා හුරිහා එච්චත්‍ය බෑ මිනුනටක හෙද්දේ රස් කලාංගේ සුම්මස්තවා ඉල සමා දෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා උඩු උඩු හෙද්දෝම ගස්තු කරවියේ ෆසවාහුන සබා සමාවාත් දෙන් හයින් උඩන් ඒ උඩු හෙද්දෙවියේ වහුව බිකුල්ලි ෂයින් අලීම් අදී අල්ලාහ් යුරිහා කමෙද්දෙන උඩගම් වා රස් කලාංගේ කොමෙක්ස් එම්මි ෆුර්තම මී ආයතුන් එබැ ඉංගේ බින්කන් අල්ලාහ් හෙද්දෙවියේ එම්මි ෆුර්තම උඩු හෙද්දම කුරින් දැන් බයෙන් ආයත් හොග බය රිවායත් හොග සෙබහුරි ආයත් හොග සෙබ එබහරි ඇස්ස එම්මෙ ෆුරතම අල්ලාහ් උඩා බිමා හෙද්දවිරු උඩා බිමා ගුලිෆා වාකන් කානත රත්කන් දේති ගුලිෆාවනි දැන් අල්ලාහ් සුබ්හානහු ෆෆතක්නා ඒ වකි කොල්ලෙවි අල්ලාහ් සුබ්හානහු තාලා උඩා බිම් වහි කොල්ලෙවි දැන් එම්මෙ ෆුරතම අල්ලාහ් බින්ගඩ හෙද්දෙවි බින්ගඩ ගවා හුරිහා එච්චන් අල්ලාහ් හෙද්දෙවි දැන් උඩු හයින් උඩු හෙද්දෙවි ඒ හයිද්දුවහුන් අයිතුහුන් අල්ලාහ් සුබ්හානහු වතාලා හෙද්දෙවි දැන් අල්ලාහ් සුබ්හානහු වතාලා මෙහි කරොණ තියබා මිහුන්න බිම්මතිගවා හුරිහා එච්චති මං අල්ලාහ් හෙද්දෙවි තියබා මිහුන්න ටකය ශක්කෙව් වෙස් දැන් අල්ලාහ් සුබ්හානහු වතාලා බිම්මතිග ලෙව්විහා එච්චන් අල්ගොණ මං ටකා හද්දවා ෆවනි අල්ගොණ මං ටකා හද්දවා ෆවනි දෙකලාගේ හරාන් කරවි එච්චෙන් මෙනුයි හුරිහා එච්චන් අල්ගොණ මං හලාල් හුරිහා එච්චගේ අස්ලකි හලාල් බිම්මතිග අල්ලාහ් ලෙව්වි හුරිහා එච්චන් හලාල් වගෙන් වේ අල්ලාහ් හරාම් කරවි එච්චෙෆියවා හරාම් කුරවි එච්චිහේ ගුණ අදද කුරවෙන එකමක හලාල් වෙච්ච අදද නුකුරවෙන එම්වෙන් අදද කුරවේ ති අල්ලාහ හරාම් කුරවි එම බිම්මතික අල්ලාහ ලෙවි හුරියා එච්චන් හලාල් වෙගෙන් වේ දලීලෙන් ඈස එච්චන් මනා කොෆියා මෙනුවි දලීලෙන් ඈස එච්චන් හරාම් කොෆියා මෙනුවි හුරියා එච්චන් හලාල් වෙගෙන් වේ එම දලීල ඈස හරාම් කුරි එච්චන් හරාම් වානි බිම්මතික අල්ලාහ ලෙවි තකති කතරේ එතකති දලීලුන් ඈස හුරි හරාම් කොෆ ඕරමහා රලා දැන් රලකී ඒ මස්තුවා කොම්මෙච්ච රලු ගෙතරේ හිමෙනේන එතකති හුරිලයා ඔහරමුන් අන්නලයා එච්චි අල්ලාහ් සුබ්හානහු තාලා හරං කුර බාෆුරි එපදතකෙත් කොම්මකස් බිම්මතික බාහුරියා එච්චන් හලාලු ගතුක අල්ලාහ් ලෙවිය කලාංගේ හරං කුර වි එච්චෙෆියවා دين الله يكون وإذ قال ربك للملائكة إني جاعل في الأرض خليفة قالوا أتجعل فيها من يفسد فيها ويسفك الدماء ونحن نسبح بحمدك ونقدس لك قال إني أعلم ما لا تعلمون إميان قالوا كان ما ده إميان تا مناسب ورقنا واهكتن إبهوري ඒ අල්ලාහ් සුබ්හානහු තාලා මෙෆරතම ජින්නි මි බිම්මතික හෙද්දෙවි ජින්නින් ත ෆසාද කුරි බිම්මතික මලායිකත් බේකලම් වඩායන් එමිහුන හංගුරාම් කමිහුන් බලි කුරෙවි එහිඳු අල්ලාහ් සුබ්හානහු තාලා බින් අඩ හුස් මින් අඩුගේ බොඩ බෑ හුස්කොල්ලෙව්වි ජින්නින් අල්ලාහ් ලෙව්වි එහෙන් තනක දැන් අල්ලාහ් සුබ්හානහු තාලා මින් අඩු හුස්කොල්ලෙ මෆහුග අලුන් බිම්මතික ඛලීෆාය හෙද්දෝ මග්ගස්තු කුරව්වි මලායික බේ කරුණා මෂවරා කුරව්වි එවාක ඉරාද කුරව්විය දැන් මාදම අන් කියන්න ඉන්ෂා අල්ලාහ් දැන් මියු සුවාල් බේ ෆලොන් සුවාල්තා ಒಮ್ಮೆಗಸ್ ಇನ್ಸಾನು ಹೆದ್ದೆಮುಗೆ ಕುರಿಂಗ್ ಬಿಮ್ಮತಿಗೆ ಎಚ್ಚಿತೆಲ್ಲ ಅವ್ವಾಫ್ ಯೋತಿ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ಕಿ ಕುರಾನುಗೆ ದೆಮ್ಮೆಮಿ ಕಿ ಆಯತು ಅದ್ ಏನು ಹಂಗೆ එන්නෙන් එකේ උපදෙමු හංගයස් දාන උපදෙමු ආ මිහාරවස් එකටිගෙන් වේ ඔබද හොඳේ ඉන්සාන්න කන්නේ ගම ෆෙන්නමුන් හර්දනී අල එච්චි e. එනේගේ මිහාර උපදේච්ච e කනුන් කුරන් අල්ලාහ් ලබ්වා e ෆරෙච්ච එහෙන්නෙන් එගේ එක එහෙන්නෙන් අල්ලාහ් සුබ්හාන තාලා හද්දවාන කම දැන් කොම්මියකස් මක්සොද කි තින් තින් වත්තරගේ මහලෝක ඒ මක්සොද ඒ මලායිකතුන්න ඉන්සානුන්න ජින්නින්න දැන් මේ දුනියක මේවා එච්චි මේ හොරිහා දිරෙච්චි තස්මි ඉන්සානුන්නට කා අල්ලාහ් ලබ්වෙච්චි හිමි මීච්චිගේ බේනුවෙන් අනේ ෆහකුන්නේ ಕಿಯಾಮತ್ ದೋಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಾಲ ಎಮ್ಮೆ ಫುರ್ತಂ ಹಿಸಾಬ್ ಬಲ್ಲವಾನ ಹುರಿಹ ಜನವಾರ ಹಿಸಾಬ್ ಎಮ್ಮೆ ಫುರ್ತಂ ಬಲ್ಲವಾನ ಹುರಿಹ ಜನವಾರ ದಿರುವಾನ ಕಿಯಾಮತ್ ದೋಗ ಹುರಿಹ ಜನವಾರ ಬರ ಫಸಿಯೆನ್ ಎತಕೆತಿ ಹಿಸಾಬ್ ಬಲ್ಲವಾನ ನಿಮ್ಮಲವಾನ ಏಗತನ ಮಿಸಾಗ ಅನಿಯಾವರೆ ಫವಾ ತಕೆತಿ ಕಿಮೆ ಬದಲು ಹಿಪ್ಪ ನಿಮ್ಮಲವಾನ ದೆನ್ ಅಲ್ಲಾಹ್ ಹುರಿಹ ತಕೆಚ್ಚಕ ವಹಿ ಕುರಾನ್ ಕೂನಿ ತುರಾಬಾ ವೆಯ್ಯವಾಶದೆ ಎನಿಮುನಿ ದೆನ್ ವೆಯ್ಯವಿದೆ එහෙම මක්සොද කියවාගේ මක්සූද් මහලුවකි jinnina insaan duniyega de malaikebbe kana ki allah khasa kurawah wa di makhluqun takin ei numan uradena ikhtiyar libigen noe mi maqsud de bayaki mi insaan na jinnina ei maqsud wegen wa bayan no ei ah bebe තාතක හ්ම් සුවාදකි ඒක මුළු ප්‍රවිදානේ මෙයාර කුත්තා ඒගේ දූ බානාෆියා ඒ නජිස් වානේ දැන් ෆෙන්ගඩ බලන් ජෙනේ කිහා වරක්ගේ ෆෙන්ගඩ તો ෆෙන්ගඩ බොඩු වෙජ්ජියා නජිහෙන් නොවානේ ෆෙන්ගඩ බොඩු වෙජ්ජක නජිහෙන් නොවානේ කුත්තා අදි දූ බේනියස් උදුවස් කුරවේනේ බෝම්බස් බොවේ najihan nuwan ei mi bodu bodu suwal ei rasulullah sallallahu alaihi wasallam iza kana al ma'u qullatayn lam yahmil al khabath fen de kulla bejjiya de kulla den kullage bahar den ilmeringe meduga ikhtilaf de kulla fen hurajjiya e najis etchen ya vettum kun najihen nuwane දැන් කොම්මියක සේක මුරාද කි බොඩු ෆෙන්ගඬ අල්ගොණ මෙන්ගේ හිත තසවවානතේ ෆෙන්ගඬ එහා බොඩුකන් කුඩ කුඩ නජිස් එච්ච වෙට්ටෙන් අදී ෆෙන්ගණ්ඩන් අසරෙන් නුකුරානකන් එගේ වරුගේ ෆෙන්ගණ්ඩකුන් වුලු කුර විදාන අසේ එරුඹගේ හුරි නජිහේ නජිස් එලිෆය හුරි දෙරුඹය ෆෙන් හුරි සුවාලු අදී විච්ච ගන්නවා Ah, kunno fidi derun ba fen hori miskitan ayro den එහෙම ෆෙනන්නේ නෑ ආ එර නුඹගේ බහට්ට නජිස් එර නුඹගේ නජිස් ජාන නුඹ රංගලන්න ආ කොන් නුඹ එක්කම මිහාරු ඒගේ ඔති මිහාරු නජිස් සුරිකන් එංගේනි මිහාරු නුඹගේ ඔති ඒගේ කුලය පුරතම බලංජින කුලය බදලු ඇසුරිතෝ නජීවක සවම් කුලය බදලු ඇසුරිතෝ වහබ් නොත වහබ් බදලු ඇසුරිතෝ නොත ඒගේ රහය බදලු ඇසුරිතෝ මීකන්තත්ත හොරජ්ජියා එෆෙම් බේනමන් නුකුරවේ එකම මීන් එව්වස් අසර නැතිජ්ජියා එෆෙන කි තෝහිරු ෆෙන ඒ හදීස් ගෝති එහෙම අල් මාඋ තෝහිරුන් ඉල්ලා ඉදා තගයර රීහුහු අව් තුමුහු أو لونه مهين وتي حديثك فين طاهر وجم في إيه කුල තගයර් වෙච්ච නජිස් එච්චගේ සරියන් ඒ කුල තගයර් වෙච්ච යමෙනු විනවත ඒගේ රහ තගයර් වෙච්ච යමෙනු විනවත ඒගේ වස් තගයර් වෙච්ච යමෙනු වි එම ඒ බෙලෙන තබේ බයන් හම මිහන් අයි ඉල්ලාහ බෙලෙන වත වස්වස් කන වේන දුලුග ජස්සෑස් ලේ දානේ කරහයි මුරිතෝ ආ එම් ඔහු එන් හාර කොම්මෙ හාරිතක බදල හොට්ටස් නජිස්වාන ආ ආ අනෙත් දෙමස්සලා ආ වහුගේ මස්සල හොරජ්ජාවස් නජිස්වාන කුලේ තගයර ෆොට්ටස් නජිස්වාන ඒගේ වස් ගොස ෆොට්ටස් නජිස්වාන ඔය ඔය වස් ආ ඔය වාකියේ ෆෙනුගේ ಜಾති වහෙන් වෙයි ෆෙනුගේ ಜಾති වහෙ බේරුන් ඇස්ස උන්න වහෙන් උරගෙනවා නජිස් <laughs> ආ යකි දෙම්මෙ හැම කරන සවාල ඒ ෆෙනුගේ තොබී වහර ආමිහාර අස්ලකි මිහාර ෆෙන් බයිෆාර වෙන් ගින දුව හුරකම් වෙස් කොම සොර රයිවස් වේලා ෆානකම කුේ තෝහිරු කමන්නු දාන ආ ඒ මස්සනේ තේ ෆෙනුගේ කුලෙන් එයි ඒ යකුම් මස්සෙන්නු ජනේ ෆෙනුගේ තොබී කුලෙන් එයි fenu misalake saafu nuairu kilamu fen adu sunana e men wudu kuraven ei fenuge ege zati masalenge mige ahar algon menge murada ki mitanga beerun e vette echegge zariyai wa tagayyure eti eya behegotum bahus kurai fawri fenuge ege tobigotun anna tagayyurtake e masalen uri kamen oy misalake oy fenum ves wudu kuraven oy fenum ves kanduge lonum ves Mm-hmm. ඔහො ඒ හැම බෙලෙන් හුට්ට ඒ ඒ දර්ජකක් දාකන්නු ජිහෙ එනගේ හිස්සුත සලාමතුන් හුට්ට එන්නු දේරුම් බෑ ෆෙන් හේරි එනගේ හිස්සුතන් එවහුරු සලාමතුන් ෆොරතම ෆෙන් එක්ගොතකුම නෙතෙජ්ජියා තය මොහමද් දාන් ජිහෙනි තය මොහමද් දාන් ජිහෙනි ෆෙන් එක්ගොතක එන ඒ තිවකිවස් පුරවෙන්නේ නැතියා එහෙම ඒ අදි ඒ හිසාබද්දාක කොමෙන්නු ජිහෙ අදි නු ජිහෙ හිසාබද්දාක එයි ෆෙන් එබහරියාම දේරුම් බෑන් කුර එරුම් බෑකේ මිහකෝ ඒ බුණී අදී බුනි මිහාගේ කි කිහයිත් වරන් හොරි මිහෙත්තොස් බරන් ජීතා එන්නවා නමි යකුමන ෆානේ වලවස් නජිහක වලවස් වලවස් නජිහ ආ බප්පය ආ වලී දිනුන් ඒ වලීගේ තර්තිබ හුරි අසබාගේ තර්තිබ නේද අසබාගේ තර්තිබ හුරි වලී දිනුන් දැන් මිසාලක වලී ගාදියක් දෙවෙන හාලෙත්තකින් එබහරි ගාදි මිහා වලී දෙවෙන හාලෙත්තකින් එබහරි ෆුරතම හාලෙත්තකි ගාදින්න කීවර බොඩති දන්න බයක වාංජේනේ ෆුරතම ෂරතෙන් එයමිහුගේ ආදාගේ මිහුන් ගාදින්න කන්නේ රේනේ ගියාමෙද්ද ගාදින සුලන දිරුන ගාදින් බෙහිග මන තින්බය කරේ දෙ දෙ ගාදින් නරක යන එම්මෙ ගාදියකේ ස්වර්ගය ඒ ස්වර්ගවන්න ගාදියේ කොබේ ඒ හග්ගු එඟි ඒ හග්ග ෆයිසලා කුරි මිහා ඒන වන්දනා ස්වර්ගය දෙවනමිය කි හග්ගෙන් වස් එංගේ දැන් එන ෆයිසලාස් නුකුරන තරං අලක එන නරක අනේ කි හග්ගු එංගේ එකමක් ෆයිසලා කරන බයකෝ එනස් නරක කොම්බයකස් ගාදින තිබෙන් ජීහනේ වරබ්බඩ තිල්ම වරින් තිබෙන් ජීහනේ හයිගතුක එංගේ මීහුන් දන්න මීහුන් ඒන මිසා ඒන එගෙන් ජීහනේ මීහුන්ගේ හාලතරා එන විස්නන් ජීහන ෆයිසලා කේ රසුදුම හදීස් වල ගාදීගේ මගාමන් මොෂහෙලි ජමීහා ෆකද් සුබිහ බිගෛරි සික්කින නේ හදීස් වල කරවන්නේ ඒන සාබහවෙගෙන් එදියයි වලියකා නුලේ ಸಬಹವೆಗೆ ಇಹ ಬೊಡು ಮಗಾಮಕಂ ಎನಹಿರ್ ಗಿಯಾಮಿದ್ದೋಗ ಅಲ್ಲಾಹು ಎಮ್ಮೆ ವರುಗದೆ ಸುವಾಲು ಕುರವಾನ ಏಕಕು ಏಗಾತಿ ಎಮ್ಮೆ ವರುಗದೆ ಎಮ್ಮೆ ಅಸ್ಸಾವ ಬೇಕನು ಸಿರು ಸಿರು ಫಿಲ್ಲವಾಗಿ ಅಬ ಉಳೆ ಏ ಮಗಾಮಂ ಅರಂಜಿ ಹೇದಾನೆ ಗಾದಿಂಗೆ ಮಗಾಮ ಇಹ ವರುಗದೆಯ ಗಿಯಾಮಿದ್ದೋಗ ಸುವಾಲು ಅನ್ನಾನಕ ಎಮ್ಮೆ ಗಾದಿನ್ನ ವಾಹಕಿ ಕಿ ಬಹುರಿ ಹುದ್ದ ದೆವ್ವಾ ಬಯಕ್ಕಂತ ತ ಇಸ್ಲಾಂ ದಿನ ಮಿಸಾಲಕ ಮಿಕಂತ ಹೋಗ ಗಾದಿಯಕ ವಿವಿಧಾನೆ ವಲಿ ವೆರಿಯಕ බයෙන් حالتව ගෆුරතම حالේ මිසාරක දෙමිහකු රට්ටේ මිහර මෙමුජිතමා කීමී වර ෆසාදේෆා මුජිතමයන්ගේ අංහි කුදුනා ෆිරින් කුදින්ගේ කන්තත්ත එමිහුන් ලෝභයෙන් හිත සමානකේ බවුලේ ගොස් නුබා حالتක වෙසෙබදේ නුබා අමරතක හැම වෙසෙබදේ කාවෙන කුරුමුක කුරින් දෙම් මිසාක මම්මයි බප්පෙක් ගබුලන වහින් කුජ්ජා කුජ්ජා ඉන්නාක මතිමස්සරේ ජේෆේ කුදින් රේගඩ නුබා කන්ත මිතිපේ කුරෙවෙන්නේ එම ගාදි කෑරින් එමිහුන් දියාම ගාදි යන් එබ විස්නේමි දෙකුදින් කාවෙරි නුකොත් දූකොල්ලා ෆියා බොඩු ෆසාදයක් දානක ජිනේ හැමයක් දානක එහෙම ගාදියා ඒ දෙකුදින් කාවෙනි කොත් දෙවේන මම්මයා බප්පගේ බප්පගේ ඉසුනේ කනුලා ඒ හදීස් ගෙම ඔන්නනි අස්-සුල්තාන් අස්-සුල්තාන් වලියුල් ලිමන් ලා වලියලා වලියෙන් නෙම්මීහාගේ වලිය සුල්තානු මීහා ගාදීමි හැම එකත ෆයිනිෂ් තජරු සුල්තා ෆයිනිෂ් තජරුල් අවලියා ෆස්-සුල්තාන් වලියුල් ලිමන් ලා වලියලා ඒ වෙසෙම හදීස් ගා වලිවරින්ගේ මේ දුක ඉක්තිලාෆු ෆෙදිජියා දැන් වෙසින්නානි ගාදිය වලි වලිවරින්ගේ මේ දුක මිසාලක තින් හතරු අහුන් තිබි අංහි කුජාගේ බප්පා එන්නේ අහුන් දැන් තිබෙන අහුන් තා එබ්බඬ බප්පා තින් හතරු අහුන් එමිහුන් ඉක්තිලාෆ ජේ කහොරණේ නා එකුජා දනක මරණක කාය කොම්මක මේ ඉක්තිලාෆ ජස් වලිවරියකි සුල්තාන් ගාදි ගාදියන් එකල හාලිත් තකබ්බලහ ගාදිය වලි දෙවේන බප්පගේ වලියනුලා ठीक है तो रा ಮುದ್ದವನ ಗೊತ್ತಂಗೆ ಬನ್ನಿ ಮುದ್ದ ಗೊತ್ತಂಗೆ ಬನ್ನಿ ರಾ ಆ ಮಜ್ಬೂರ್ ವೆಜ್ಜಾಯೋತಿ ಹುದ್ದವಾನೆ ಮೀಹಕು ಮಿಸಾಕ ಬಂಡ ಹಾಗನ ಏನಗೆ ಫುರಾನ ಸಲಾಮ ಕುರುಂಗೆ ನಮ್ಮ ಮುಹಿಮ್ಮು ರಾಹರಾಮ ಕಮವ್ವುರೆ ಬೋಡ ಮಿಸಾಕ ಏನ ಸಹರಾಯಿಗೆ ದನಕು ಏನಗೆ ಅತು ಹುಸ್ವಿಯಕ್ಕೋ කාච්චි එන කන්නෙන් ඉතුරු ගොතෙද්දෙන් කාච්චනේ ෆුරාන් සලාමෙ ಕಾಯ್ಚಿ ಏನ ಕಣ್ಣೆಂಗೆ ಇತರು ಗೊತ್ತೆದ್ದೆಂಗೆ ಕಾಯ್ಚನೆ ಫುರಾನ್ ಸಲಾಮಿ ಕುರಂಗ ಬಜ್ಜಿ ಏನ ಏನ ಫೆನ್ ರಾಫುಳಿಯ ಏನಗೆ ಫುರಾನ ಮುತ್ತಿವ ಅವರ ರಾಬಿ ಹುದ್ದ ಆಮೇಲೆ ಗೊತ್ತ ಮೂಳ ಎಚ್ಚೆವ್ವೆಸ್ಕೆ ವಿಧಾನ ಊರು ಮಸ್ಕಂಡ ಎವ್ವೆಸ್ಕೆ ವಿಧಾನ ಈಗ ಈಗ ಅತಿ ಕುರಾನ ಫಮನಿ ತುರ್ರ ಗೈರ ಬಾಗಿನ್ ಏ ವಾಹಿ ಹದ್ದು ಫಹಾನಡೊಮೆನ್ ನೆತಿ ಹಿತುಂ ಯಂ ಎದುಮೆನ್ ನೆತಿ ಏನ ಏಗೆ ಬೇನು ಕುರುಮಕು ಏನ ಮಜಬೂರುವೆಂ ಏಗೆ ಬೇನು ಕುರುಕು ಎವ್ವೆಸ್ ಮಸ್ಸೆನೆತೆ ಫಲಾ ಇಸ್ಮಾ ಅಲೇಹಿ ಏನಕ್ಕೆ ಎವ್ವೆಸ್ ಮಸ್ಸೆನೆತೆ ಈ ಹಾಲತುಗ halatuga ei usuli qawaidek ge sebain asa الضرورات تبيح المحظورات الضرورات تبيح المحظورات ඒක මානේ කි මජ්බූරි حالت හරාන් කන්තත්තන් හලාල් කුරේ මජ්බූරි حالت එමාරක මජ්බූරි حالت දිමාවුම් බයින් හරාන් කන්තත්තන් හලාල් වෙගෙන් දාන ආ ආ ಆತಿ ವರಬ್ಬೊಡು ಮಸ್ಸಲೇತಿ ವರಬ್ಬೊಡು ಮಸ್ಸಲೆ ತೀಗೆ ವಾಕಿ ಬೈರ್ ರಿವಾಯತ್ಗೆ ಬರ ಅಲ್ಲಾಹ್ ಹರಾನ್ ಕುರೆ ವೆಚ್ಚೆಗ್ಗ ಶಿಫಾಯನ್ ನೆತೆ ಲವ್ವಾಫೆ ಶಿಫಾಯನ್ ಲವ್ವೆ ಅಲ್ಲಾಹ್ ಹರಾನ್ ಕುರೆ ವೆಚ್ಚೆಗ್ಗ ರಿವಾಯಂಗೆ ಬಹುರಿ ಆಸ ದೆಂ ಮಿಸಾಲಕ ರಾಲುಗ ಬೈ ಮಿಹಂ ಬುನೆ ಏಗ ಬೈ ಕಂತತ ಹೋಗ ಶಿಫಾವೆ ಶಿಫಾವೆ ಐ ಕುರಾನ್ ಅಲ್ಲಾಹ್ ಕೊನ ಯಸ್ಸಲೂನಕ ಅನಿಲ್ ಖಮ್ರಿ ವಲ್ ಮೈಸಿರ್ ಕುಲ್ ಫೀಹಿಮಾ ಇಸ್ಮುನ್ ಕಬೀರುನ್ ومنافع للناس واثمهما اكبر من نفعهما اللهم يكرون يسالونك عن الخمر والميسر قال يكفانا اصحابك سؤال قربان تي رلا جوايا بهبت قل فيهما اثم كبير قال يفانا ودال وار ايك وي بودو فاف گெல்லும் බොඩුවේ බොඩු گெல்லும் වේ එක আদি කුඩ කුඩ ෆෑදා කුලසේ බහට්ටේ එක අල්ලාහ් මී මියාතුගේ වහී කුරවෑ කුඩ කුඩ ෆෑදා වමනාෆියුලින්නා මිස්තකුන ෆෑදා කුලසේ බහට්ට එකමක වයිස්මුහුමා අක්බරු මින් නෆිහිමා කමක ඒගේ ෆාෆයා ගෙල්ලුම් මා බොඩේ එල්ලිබේ ෆෑදාබු එල්ලිබේ ෆෑදාබු රෙහමීම ලිබේ ගෙල්ලුම් බොඩියාගේ බේන හොගෙන නොහාර පුර කොට ෆෑදා කුණ ඇති ඉනස් ලිබේ ගෙල්ලුම් බොඩියාගේ බේන හොගෙන නොහාර දැන් රිවායෙන් එබොයින් අල්ලාහ් රසූලා කිවෙන් සාබිත වාගේ අල්ලාහ් සුබ්හානහු තාලා හරාන් කුර වෙච්ච එක ශිෆායින් නුලබ්බයි අල්ලාහ් ආලා दिमाग ආයකන්තත්තෙන් අල්ලාහ් සුබ්හානහු තාලා එකමගේ අලාමතේ ගොතුක ලැබ්වා ෆුරකන්තත අතුගේ මි නාර්තකන් අල්ලාහ් එවස් දලීලකුන්නෙන් එගේක මි ඉන්සානාගේ නසීබ හුරුනෙක් ගොතුගේ අලාමතේ ගොතුක අල්ලාහ් ලැබ්වා ෆවච්චිතේ කෙමි නාර්තක එක් ගොතක එවස් දලීලකුන් එගේක නෙයි එකම තරිතක්ක කී අල්ලාහ් සුබ්හානහු තාලා බහරි බයාන් කරවවා ෆයි මග හෝතුමා හිසාබ හෙදුමා මි කහලකන්තත්තන් අල්ලාහ් ලැබ්වා ගුරුවානුගේ බොයි තරිතල් ලැබි මක්සෝත හෝ තෙරේගේ මිස්තුන් හිසාබ බෙරුමරා හිසාව බැලුම් කියන්නේ ඒගොතන් හිසාබලහ දුනියෙ ගෙමි බුරුජහවරා දෙංගොස්මි හඳුකේත ඒ මිහුඟ බම් පුනාද වහන් ඒ පුනාව ගොතක වහිෆාක හඳුකේත ඒ එක්තක තිහ ෆුරිහම නිසාමක අල්ලාහ් ලව්වා ෆෙහෙරි අල්ලාහ් දූ කරවවා ෆුරකන් තත්තන් ඒ මිස්තකුණ හම එගේ ගොත ඒ ඉල්මු කියවීම ඒ බෙන්ගේ ඇති නෙජ්ජ යාර හඳු නෝස්සේ යදි නෝස්සේ ඉන්නානේ යදි ඵලකීමි පුනනි ඒ ගයබෙන්ගු වෙන්නොන් අදී e allah lavwafa nishantah ka balafe nishantah ko zariyan ena ibunani eti egota dimay fahama innani yaki gaib nguman no ati ye jawar be musa ka war be homuga nishanakam ka allah lavwafa ne ko vila bodu vila ganen hulangu musum ka hulangu faratun hadafiya ko miya kas gunena war be heshe oleni e alamat bala e ka ko bes vila ko neti harmoni miya war be e gaib e masale je isa e bes alamat neti miya sa ka mi bunamuni miya war be hene එහෙම්බුණුන් ඒවස්සලෙන් ඒගයි මේකම එරුන් එදවා කුරිය ඒකමකි අලාමයිත්තක අල්ලාහ් ලබා ෆා අලාමයිත්තක බලා හවානේ බුණුන් ඒයි ගයිබෙන් නොහො ඒදෙම් මූසුන් කුරියල්ලා කුරාගොතේ දී එහෙමස් බුණනේ දෝ කුරියල්ලා කුරාගොතේ සීදා ජසම කරෙන් නොබුනේ යගින් කමයක් කරෙන් නොබුනේ තා මූසුන් කුරියල්ලා ෆා යදිමානුව වෙසුරේ misal ka wilata ngami hon kala falak me balane ka wilata e evsama alamata ka ekuta andaza kolle hami kunani uturam misal ka wilata faba kam gonya utur vissara quran utur ge bodu ba ka vissara quran ehmi punani e musum kuriya lafa kurha gote e yakin ka nawe aha ආ එයි සීදා shifaanu gabbay amia kunnuwe eti allah subhanahu wa ta'ala haran kurwa faichin nune ikiye anghenun nan hudda farri fera firhinun re manali amaranu gavesse gave sunnane faadata ekamak firhinun nan haran anghenun nan eti hudda eyaki e allah haran kurwa faichin nune farri fera misal ke ege khalis farri fera men nu aslu nge farri ge minware wa hedun lun hudda firihinunna ifada halitta huga ei hamuge bayyaka misalaka beya ei allah haran kuravichin tohir kora swargege heduma kiyosei fashui fera swargege libene firihinun firihinun mustibene fashui fera muga මෙර ස්වර්ගයේගේ හොරි ෆිරහිනුනට්ටක එතක තිවාගේ ෆිරහිනුන්නගේ ඉස්තිමාල් කරවෙන ස්වර්ගයේග දුනියේගේ අල්ලාහ හරාම් කරවවෆනේගේ හික්මතෙන් අලගොනුන්න කන්නේගේ කිව්වෙන් කම ෆිරහිනුන හරාම් කරවේ අල්ලාහ අංගිනුන්නගේ හලාල් කරවි ඒගේ හික්මතෙන් නේගේ ඒ එම්ම බොඩවර් කබන ඉම්තිහානෙන් අල්ලාහගේ හදරතුන් ඒ කොම්බයිත්තු කියමන් තෙරිවනි බෙල්ලෙම මට්ටක අරන් එවනි ෆිරිහුන්නන් හරාන් කුරවෑෆ අදි ෆරුහි ෆේරාම් වෙස් ෆිරිහුන්න වනි හරාන් කුරවෑෆ දුනියේක ठीक है तो यूनुबेरिया हाँ මියා ජුනුබරියා කි එයි හැම වගතුන් එන එකන්ත ෆිහාලතුන් සලාම විවේකමෙන් එයි එහෙම ඉහාලතුගේ එන හුරගෙන නමාද නුජියන කුරාන නුවස්වාන හේ නුවාන කුරාන මෙර ඉහාලත කියන හැම වගතුන් ෆිලවැල වෙන හාලතෙත්තා එහෙම ඉහාලතුගෙන හුරගෙන නුවාන ගින ඉරක් ජුනුබරියා මිසක් හයදවරියා ති සුවල් රංගලෝ හයදවරියා කි කිනෙත් හදානේ ඒ සුවල් රංගලෝ මෙර හයදවරියා කිය ගින දුවස්තකෙන් අල්ලාහ් සුබ්හානහු තාලා අබ්වාහ වා කමෙන් එහෙම් වෙගෙන් ඒ දුවස්තහුගේ නමාද අල්ලාහ් මාෆ් කරෙවි එනමාද වෙන ගදෝ කුරා කන්නු ජිහේන එකමකු හයදවරියා හයදුක දොස්වරුගෙල්ලේ රෝදත ජිහේන ගදෝ කුරා නමාදෙන් ජිහේන ගදෝ කුරා එකම යොනි මාෆ් කරවලා දැන් ජනුබරියා වාන කොට කී එවස් වගුතෙන් එන කන්නෙත් දෙමිගෙන් දානේ උසුරෙන්නේ එනහම වගුතුන් ගොස් ෆෙම්බරාලේ එනහම වගුතුන් ගොස් ෆෙම්බරා හැම නමාද වගුත එන දිගු ධම්මයන් වන්තේ වගුතේ මිසාලකන් ඒ හාලෙන් කුරිමති වෙච්ච මිහා එන හේඳුනු සුරේ රෝස්සෙන් දෙගෙන හාලිතක හොරගෙනවා නෙෆාෆෙරිවා fen hotta fen netejja tayammum kollimasse hina gane woni tayammum kollimasse hina gane fen netejjiya දැන් ජුනුබරිය zikuru kurwen Allahge zikuru zikuru kurwen Qur'ane nokiyewen වගා නා ඒ අන්නානේ තා අන්නානේ එනගේ ලාරියක් ගන්න ෆුරිච්චෙම දුව්වැලි එදෙන් දුව්වැලි මක්සදෙන් මිසාලක ඒ තිබෙන ජන ඒ වර බොඩ තෆ්සීලි මස්සලේ තීගේ බෑ වර බොඩ තෆ්සීලි මස්සලේ ඉමාම් අහමද් විදාල්වනි කලේ මියුසික් කුලේ තනක දාන් කලියන් හුද්ද වෙගෙන් වනි එතකති කලියන් හදා කොල්ලේ වරුගේ බාර හොරජියා එංගෙජ් එතකති ෆුඬු ෆුඬු කොල්ලේ වරුගේ බාර කලියන් හොරජියා ඒ කලිය එතන දාන් එන්නු ගොස්කෙන් නුවානේ එම ඉමාම් මුහම්මද් එරි හුද්ද දෙව්ව එතකති ෆුඬු ෆුඬු සව කී මුන්කර මනා කරු ඒ මුන්කර මනා කරු ගේ මති දරජේ හිකබ අතුන් ඒ මනා කරු එහෙනම් ඒ හදීස් ගේ මත කී කේ ඉදා අහදුකුම් මුන්කරන් ෆලියගයිරු බියදිහි فإن لم يستطع فبلسانه وإن لم يستطع فبقلبه وذلك أضعف الإيمان තියබෑම කුර මීහක මුන්කරන් ලොලුම් ෆෙනජ්ජියා එහෙන ඇති අතුන් ඇති මනා කුරා හුස්කම අතුන් නොජ්ජියා අතුන් කුල දාන වෙගෙන නොඤ්ඤා දුලුන් ඇති මනා කුරා දුලුන් මනාකුරාන හිවරුන තෙජ්ජිය හිතුන් ඒ මනාකුරාහේ ඒ ඊමාන්කමුගේ එම්මෙ දහරු දරජ්ජා මුන්කර ෆෙනජ හිතුන් එම්මෙ කුඩවෙගෙන් ඒ නායකම ඉන්කාර කරන් ජිහේන ඒයි වාකේ කේ ඊමා මොහොද සිතාලෆනේ එතක තේ මුන්කර වියයි මුන්කර දැන් වානගත කි මිහාර වල ගනවෙන් අතකුන් නොන්නා නකහගන්තක් කුරවේකේ ශරීරගතුන් ඒගේ මච්ච මුනි ශරීරගතුන් මේ කියන්නේ අනේ හුකුමීගතුන් සරකාර සරකාරුගේ සරකාරම් ෆේවල වලානේ එමෙකන් කෝක් ගන්නවාන සරුකන ෆියවලා එන මස්සජස් සාෆියනගේ බෙරු කිවෙ වගන් කෙන්දියයි ජුරේ මනන්නන් ආ ರಂಗಳ ಮಿತ ಬಯಾಂ ಕೊತೆ ರುಕೂಡಿ ವೆಜರಕ್ ವೆಲ್ಲಿ ಬೇನೆ ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲಾಹ ಕಿಯಾಸ್ ಎ ಜುಮ್ಹೂರ್ ಇಲ್ ಮರಿಂಗ ರಾವಿ ದಂಗ ಯಾಕ ಖಿಲಾಫ್ ವಕನ್ ವಕ್ಕಿರೇನ ಜುಮ್ಹೂರ್ ಇಲ್ ಮರಿಂಗ ರಾವಿ ಏಗೆ ಬಹುರಿ ಬಯಂ ಇಲ್ ಮರಿನ್ ನುದಕೆ ಅಲ್ಹಮ್ದಾನುಲಿಲ್ಲಾಹ ರಕ್ವಾತೆ ಐ ಏಕಮ ಬೇಗ ತುಂಗ ಸುರಿ ಹದೀಸ್ ತಬಸ್ ವರಗಿನ لا صلاة لمن لم يقرأ بفاتحة الكتاب سورة الفاتحة نكوافي ميها ركوة النوي إبهار حديث تبهار دين أنين حديث يبين أبو بكرة ما الله سنة أبو بكرة ekadifan miskit dorum wedi wadagen furtas er rasulullah sallallahu alaihi rukuga dorum wedi wadagen ekadifan wadagati rukuwa rukuga wegen safa wedi wadagati den ekadifan amru qurba fa nei ekadifan kan alum errak wa furiham qura kare den lafzu ke iwaran ikhtilafi masale masale ki ek misalaka hanun hanun misalakan hin nurhani අල්හම්දුලිllahi වජ්ජක තිමනක රක්වතෙන් නුලි වෙන වජහනුන කුරේ රක්වයි මස්සලෙන් නයි රංගාලෝ දේකව අනම්මි හුම් මිරයි මිරිවායත පුරවගෙන් කන්ත හින් හමජෙහිගෙන් කුරණිකම ගවන්නා මස්සලෙන් නයි එකම හිතුක ශක්කූරගෙන් නොආනේ තිමන්න ෆහරෙග්ග රක්වෙන් ලිබේන බාය නුලිබේන බාය ඒගොත ශක්මති හොරෙන් රක්වෙන් හිමනාගෙන් නොආනේ නේද දැන් අලුමනුස් දෙකේ ගොතුකෙන් රංගාලිය රක්වෙක් කුරුන් අලු ඒ අල්හම්දා බෙහෙගොතුන් ආසු රිවායතක් ගදෆද ගෙන් වාතිවේ sohhawe gadafatawekem waatiwe anaka alhamdulillah alhamdaki rukunekka man hori hail merin ittifaqu alhamdaki namaduge rukunekka ma ayes kommeka alhamduga hain aaye sab'a min almathani qur'anuge aayen badali kur hain aayete den hain aaye kinekka men eetiuge hori ikhtilafewa bay me hori bismillahi alhamduga aayetekkama engejje sohhagotaki rajogotaki bismillahi alhamduga aayetenno غير المغضوب عليهم اي حسابا اي اي يكم سعودي نري مصفتاو كسيني بسم اي الحمد لله فرتما اي كم قبل اي باور دليل تنگ بر الحمد لله سوره ايت نون كان اي بسم الله اي قدسي حديث كما ثابت الله يكربني تمن الله على نماد فشا هندوغا اي نماذ تمن الله على تمن الله دمندوغ دبيك بس فيما اين الحمد لله رب العالمين كيا هندو আল্লাহ ফেরটা আলহামদুলিল্লাহ রবিল্লা বিসমিল্লাহ এখন এবার দালিল করবে বিসমিল্লাহ রহমান রাহিম এই আলহামদুগে আয়তে নৌকাং এমএ রাজীব গম্বা গত কি গিনা ইলমের বিদ্যালয় ফানি এমএ রাজীব গম্বা গত কি আলহামদু বিসমিল্লাহ কি এই ওয়াকি মুস্তাকিল আয়তকে এ আয় বাবা লেবুনি সূরত হোগে দেমে দু ওয়াকি কুরমাশা বারাকাইন হাসিল কুরমাশে এই কমবে তনক ওয়ান্নের হিও কামে কুরার বিসমিল্লাহ কি আঙে বাজিয়ে বলতাম وركان حاصل كما ريما كم يك ساين آيه شك وهن اي قران مدلي وسبع من المثاني اي گنا تقرار کو کیوے ہن آیت کہ اللہ ہی قربان ہن آیت کہ ہم ہن آئیں گے আমি আর আনে ফইন লিবি বাড়াই নে ভিতর ফইন লিবি বাড়াই আ ফইন গতি মানে ফতং কি মা এমরা গালো সানে এর শাও করে সানে কিয়া ඒවරත් තෆ්සීර් ෆොමන්නානේ මස්සලා ඒ ජස්සන් ජේවතේ දුන්ගෙන් මෙ රංගල ගොතා ඒක රිවායිත්තක ඒ හුන්නාන කියනස්සේ ඒක ආ අංගෙලු ආ මිහාරු දුවා කියා මොනමති අංගෙලුන් සාබිතු අස්සාව බයෙන් අස්සාව බේකලුගේ කිබෑ බයෙන් අස්සාව බේකලුගේ කිබෙන් සාබිතු දුවා කියා මොනුක අංගෙලුන් එකම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කමා බෙහෙගතුන් ආස්වේනි තින් හදීසේ තින් හදීස් වස් ලයිෆ් මොහුනුග අංගල මං ඇසින් තින් හදීස් වෙස් ලයිෆ් එහෙමෙන් හදීස් ගේ තහගීගු ඉල්මෙරින් මුහද්දිසුන් අරයි බහුන් කියන මෙමුණක් කියන්නේ මුහද්දිසුන් එමිහුන් නුරුහෙ මොහුන මත අංගලාක එමිහුන් නුරුහෙ මකුරුහක මක්ක මෙමුරන් මොහුන මත අංගල මකි දෙක මක අස්සාබයි අස්සාබය කරනවා කියවෙන් සාබිත වාතීවේ බයි මිහුන් අංගල ඒ මස්සලේ නෙයි එකමක මස්සලේ නෙක්කම ගින ඉල්මෙරින් විදාල ෆෞරි මොහුන මත අං එළොමකු එයා මොහුන මත අංගලා මිහා දිමායා එච්චි වස්නුවානේ අයති මොන මතයන් අරන් රසූලුල්ලාහ සම කිවන් සාබිතන් නෝනේ ඉබ්බෙන් අස්සාබේ කනක කුරබ්බා ෆෝරි මනා මනා කමෙන්නෙන් ඇස්සේ අදි අමුරෙන් වස් නෙන් ඇස්සේ කලින් නාලාශකේ වස් මොන මති එහෙම අස්සාබේ කනක කිමෙන් ඉපද අමලේ සාබිතු වඤ්ඤාමිහ කොල්ම කුමස්සලෙන්නෙන් ඒක දැන් මිසාලක බයෙන් මිහොම් මි නුකුරන් රසූලුල්ලාහ සම කිවන් සාබිතුන් වාති මස්සලෙන්නෙන් එන එන ඊ ගොතු කරන් අලෝ අනේක කොනේක ගොතු කරන් අලෝ මස්සෙන්නේ ඒ කාලේ මස්සෙත් ඇකි එයි maabudan ararum manji masata kennun ei kiye e masane kurias no kurias මොන මත ඉන්නේ ඒඩිස් මස්සලෙන් eh මුලිකාගේ ෆිරුමාලබ ආ මුලිකාගේ බොලුම් ෆෙරිගෙන් ගොස් මතුරාලෙවුන් එයි bolon feri engos matoralmu etanunga muunuga ingana makad dalilen nukure etaki dua evves nu puratama meturumen ei mihar suwalaki dua kiya famun matafiru mihar mitana kimi meturume sohha meturume mi meturuma dua kiya famun mata ingana matafasabaki mi falqinas yakuni dua yakizikure zikuren ei ඔහොම එදෙන කුලිවරු කුලිවරු ඒ සකරයි ආ ඒකම කොලද ඒ අමිල්ල ආ ඒ ඒ අමිල්ල දෙක එම්මොල කුරන් කුරින් බස් මොනේ උනන්දෝ බෑ මෙහ මුලේ අලකන්ත හොග බයකන්තත් එක්කල ක්වලිටි රංග අලකුර මට්ටක ක්වලිටි මොල කොල්ලන් ඒක එම් මොල කොල්ල අතිමා ගමිල්ල ෆරාතුන් එක මොලෙන් නුකුර වේන මොල කුරන්ජ කුරන් ජේනි දලීලෙක්ගේ සරියා ඒවස්සන්නේ ආ අං හෙනුන් තීවර රංගල සුවාල වර රංගල සුවාලේ හැම එකෙන් 30 සුවාල හැම එකනි අලකොණ වෙන්න නුන කුරිය අස්සාව වේකන මෙසවර කුරව තිසවා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෙන් හොරියා කම ස්වර්ගයේ වාක්තස් වෙන හොස් විරහිනුන්නරේ දැන් අල්ලාහ් වගේ බාවාලා වෆින්නල් මුමිනීන වල් මුමිනාත් වල් ඉන්නල් මුස්ලිමීන වල් මුස්ලිමා වල් මුමිනීන වල් මුමිනා ඒකතක් ගොස් සායිමින වස් සාම වල් හාෆිදින ඒකතක් ගොස් බෑ කොම් මෙතනක මොමින ෆිරිහුන්නා මොමිනන් මොමින මුස්ලිම් ෆිරිහුන්නා මුස්ලිමන් රෝදවරි ෆිරිහුන්නා රෝදවරියන් එනෝ එයාෙන් අල්ලාහ් බාවාලෙවි මිහෙම් වෙගෙන් සුවාල කුරවුනීමා වාගේ මිහුරි ආද් එම්මෙ ෆහම් අල්ලාහ් ආද්දල්ලාහු ලහුම් මග්ෆිරතන් වඅජරන් අදීමා আল্লাহ সুবহানাহু ওয়া তাআলা এবা মিহুন্না বড়বেগেমবা মাগফিরাতাকা বড়বেগেমবা আজুর তৈয়ার করবিয়ে එහෙම එමිහුන්න මිහර වාගත කි දුනියේගේ මේ අල්ලාහ් සුබ්හානහු තාලා මුඛාතබ ගිනන් ආසමීරි ෆිරිහුන්නක්කම වාතීවේ අගුලබියතුගේ ගොතුන් ගුර්වානුගේ ගින ආයත මුඛාතබ වෙෆහුරි ෆිරිහිනුන්නා යම් කියන්නේ අරබම් කියන්නේ ලිත් තග්ලීබ් වාගේ කි අගුලබියතුගේ ගොතුන් e firihunna mukhatafor ekamuku ilmerin vidan tafsir mufassir tafsir ilmerin vidalwani e ayatuge daruga himenene anhenon bas anhenonna khassa ko hukumen netiya menui hukumen oejja menui e hukumunge min khassawane anhenonna waki hukumen khassa ko asfiya menui firihunna kurave mukhatabu daruga min himenene එමිහුන් හැම එකනි වකිවාණිය මුඛාතබුන් හාස්ස හුකුමෙන් ඈස් ෆියා එමිහුන් ඒ හුකුමගේ ذریعہ එමිහුන් වකිවකෙන් දානි එහෙන්නුනේ හැම ෆිරිහුන්න කුරවේ කොම් මුඛාතබෙග්ග අං හෙනුම සිමෙනේන අල්ලාහ් කන අකීමුස් සලාත් එතංගස් මුඛාතබෙන් ෆිරිහුන්න අං හෙනුන කන්නේ ගුරුවාන කෝ විස්තනෙග්ග තිය කමරු නමාතු ගායන් පුරාශක මුලින්ම සූරි අකීමුස් සලාත් තිය බෑමිහුන් ෆිරිහුන්න එම ඒගේ දරුග හිමෙනේ නං හෙනුම් වෙස් එමිහුන් හාස්ස කුරාන ඉතුරු හුකුමෙන් නැතිජ්ජියා එජේ දැන් මෙතන ස්වර්ගයේක අං හෙනුන්න මෙතන ෆිරිහුන්න අං හෙනුන් හොරලිනුගේ වාහක දැන් අං හෙනුන්න වගේ හාසබයක් වේත ඒ අං හෙනුන්න හුරි එතාංග හැම මේ දුනියගේ මේ උල ෆිරිහුන් එමිහුන් මිහුන්න ඉඳගෙන වානම එෆි ඒ අමින් ලිබෙන ෆිරින්න එමිහුන් තමයි හක්කු කම්බෝඩි අනකන් හිමියස් බෙන් වනේන ඒ මිහුන් අනක මිහුන් හක්කු කම්බෝඩියස් දැන් මිසාලක මිහක නීද හුරි අං කුද්දක මිසාලක මිහක ඉන්නවර ෆොට්ටමර වෙජ්ජියා එන බේනු මිහ කුලි බේන එතන එන දාම් බේනු මිහ ගාතන් එන දේ මෙබුනි එකකු වාහනේ දැන් ඉක්තියාර කුරා මීහා ඒ මෙබුනි උරියම්ම කැරෙත් දාන වා කියනෝ එකකු ඉක්තියාර කුරා මීහා එනල්ලි බේන ආ සුවල් කී කා දියෆා ආ ඔහොහො රුකුව ගොවගෙන වනවද කියන්නේ සෆ වදෙෆෙන රුකුවක් දාන්ජි සෆ වදෙෆ එකම මනාකුර විලා තවුද් රසුදහ මනාකුර දෙවන පාර එකන් නුකුරාෂේ දැන් එමානාගේ බහර ඉල්මරින් වරක් ගිනන් එම්මෙ බොඩක් බුණවෙනි දෙවන පාර රුකු ගොවගෙන වන්නවා ආෂේ දෙවන පාර සකාලේ ආර්ති ජෙජ්ජ සෆ වෙදි වඩාගෙන දෙන් රුකුව වඩා ගන්නවා ආෂේ එක්ගින ඉල්මරින් ගොත විදාලන එතන් කොලක මානාග වලා තවුද් බයි මේ ඔකරේ රකුවෙන්නු හිමනාෂේ සේක මානාගේ ඇලුන් එරකෙක් කුරාෂේ නොත දෙවන පාර මිපාර කලේ ෆාන නේන් එංගි වඩා නුගෙන්න වීම කලේ ෆාන තිෆු දුනියකම දෙවන පාර තිකාලේ ආලති දිමා වෙජ්ජේ මිකොතක් කන්තන්න කුරාරේ රක්වෙන් හම්බුරා කුරාර ඒ මානවසේ බහර කුරාර බෑ කොම්යකස් එහෙම් වෙගෙන් මියා මි හදීස් හුලුගසේ බහර ඉල්මරින් එතම් මානෙක් කුරාර බෑෆා එහෙම් වෙගෙන් මේ රංගලු කමක් ෆෙන්නනි හම අල්හම්දු එයි අල්හම්දු නොකියෙජ්ජියා ඒ රක්වෙන් අලුන් කුරුන් එම්මේ රංගලු ගොතම් මි ෆෙන්නනි එකම ඔලගොන බස් මි කුරෙවෙනි හැමර අරකු livejjarakwen himene jumhurul marenge gota miku reveni amale gota ngadi nu dekunas ah ආ වරණගලෝ ගොදම් තිස්වාන මෙහර අලුණු මිතාක වෙස් බේෆලකින් නමෙන්නු ගන්නන් අදි කියකස් නන්නු ගනේ අලුණුස් මිතාංගම කියනි දෙම් මිසාලක් කොම්ම මිහක ආදි උඩුන් කියවැගෙන් අයස් ඒන නුබෑක බුනෆිය එවන් නුබෑ ඒ කිත්තම් මේ මායිමිය කිත මතිමියක පුඤ්ඤස් අදි අලුණු පුඤ්ඤස් නුබෑ එච්ච බුනෆිය වන් නුබෑ එච්චක අද මිස්රුන් කියවා විදාලවෙන් අයස් අති සෞදි අරබියන් කියවා විදාලවෙන් අයස් යමනුන් කියවා විදාලවෙන් අයස් කතරුන් කියවා විදාලවෙන් අයස් රංගල වෙච්ච බුන ෆි ඒතිවානේ රංගල ගුරුවන්න සුන්නත එක්ගොත බුන ෆිමියා එන ඉබුනේ රංගල එයා ඛිලාෆ බුන ෆිමිහා එබුනේ නොබෑකොන් ඒ කිත්තම් මේ මායි මීහෙක්කම ගවියස් ඒගොතන් ඉල්මරන් විදාලේ ෆොර ඒගොත රසූලුල්ලාහ සම හදීස් ෆලෝයිනි ගුරුවන්න සුන්නත ඉදිකොල විදාලේ ෆෙන්න කොම් බහ බාතිල් වගෙන් වේ එවර හැම කිත්තම් මේ සතේක බස්වියස් බාතිල් හොරියා බහ බාතිල් ගුරුවන්න එක්කොල ගුරුවන්න සුන්නත එක්කොල බුන විජ්ජ එච්චෙන් ඒ කිත්තම් මේ නිකමෙති මීහක බුඤ්ඤස් ඒති රංගලවානේ අල්ලාහගේ හදරතුකවස් අදි මිස්තම කොරෙමති ගවස් engejje e gotan oti wahake misrun adi kommetanakun mihar misakun vidalwani e befulaku wadayagati misrunne kiyawa nota katarunne nulak macchak kiyawa vidanne ena kiwwe henu bayak bunamvi soriha nasuta kurimati ovva ya khilafan amal kuramihe දැන් ඒන බුණානේ තරංගලකන් එච්චේ ඒන බුණානේ ඒන කොළුගද කුරන් ඒන බුණානේ තිමන්න මී හුරිහකම කුරුන් හුද්ද ඉස්ලාම් දිනුක මී මියනිකම කිය නස්සතක ඛිලාෆා ama misrun kiyawagen wadagen bhai befulun vidalan bukhari gase bahatte bewar dhaif hadis ta kiyama cheka kiyune bukhari ge bahatte dhaif hadis ta kiyama cheka kiyai forima ifada bahibbuna kerene nai adi muli ummatuge qawla khilaf bukhari ge me hadisen ne dhaif bukhari hadis dhaif wona miya ki bodu jahile bodu jahilen ene ki bukhari ge dhaif hadise bahatte wona ama misrun kiyawen wadagen tibbe befulun ekama ko mihare mona misrun ve sebahari dairata ශර්වී දායරා එවහරි එතයි බර දුනියවි දායරා තවස් අලගොඬ ෆරව කුරන් ජීහෙච්චි මිසක එතනුන් ඩොක්ටර් එකන් කියවන් අන්න මිහා එන දීනි ගොතුන් ඉල්වර එක නුවානතා මෙර මිස්සුක බ ඩොක්ටර් එකන් එවහරි කියවුන් දඬුවර එකන් එව ඉක්තසෝදී එවහරි මිහුරි හච්චෙන් එවහරි මෙර ඉක්තසෝද කියවන් අන්න මිහක දීනි ෆත්වා දෙකන් නේ ගේනේ නා ඉක්තසෝද කියවන් අන්න මිහාස් මේ ෆරණි දීනි ෆත්වා දෙන් දිවි රාජ්‍යයක මස්සලෙත්තයි යර අස්හරුගේ ජාමිල් අස්හරුගේ බහරි දීන ශරවි දායිරාවස් ඒ දායිරන් කියවෙන් ආදේ ඒ දායිරන් කියවෙන් ආ වේෆලති මොහම්මද් මූසාවස් ෂේඛ් මොහම්මද් මූසා තෆාතුතා ඒ වේෆලුන්න වාහකත එහෙම මිස්රුන්න කියවි කීවෙන් තෆාතුවා එතම් බලයන් ජිහෙ මෙයා ශරවි දායිරන් කියවීමා එගේන දිහින් දැන් නුබුන දිනුන් එහෙන් කමෙන් ආති එන එගේන ශරවි දායිරන් කියාකද මිස්රුන් කියවක කතරම් කියවස් සෞදින් කියවක සදී එහෙන් තනම් කියවක ශරවි දායිරන් කියවා ෆියා එංගේනේන දැන් අමිල්ලා දිරාසා කුරුමා මියස් මීයකොල් තනකද්දී ආකස් සර්ටිෆිකේට් එකක් ෆෑන්කසේන මොලන්වාන් ඒන අමිල්ලා දිරාසාතක් කුරවුන් නෙතිජ්ජියකාය මෙහරු ජාමියා යුනිවර්සිටි එකු කියවා දෙන ખાસ මොකරරෙන් ඒවර කුඩවානේ එයා බොඩෙන්නවාන ඒන ඒගේ ඉතුරුන් ටීචරුන් වගේ උස්තාසුන් ඒන බුනදේන මී අදි දොරකේ මිහුළු වැරදෙන ඉල්ම ඒ දොරුන් ගොස් මසයි කුරන් තිබයි කරේ වෙන්නේ ලයිබ්‍රරි තා ගොස් ෆොයිත්තන් අමිල්ලා දිරාසා කුරුමා මිකන් තත්තන් නැති එක ඉල්මෙන් නුලි බේනාම යුනිවර්සිටි එකෝ එතනුගේ මොගරරු කියවැලෙන් ඇස් නුහුන්නා නේ හිතකෝ එච්ච ඉල්මි එයාල ගොනු නසෙන්ගේ නුහුන්නා ඒ අමිල්ලෙන් එතන් එච්ච දිරාසා කුරවිගෙන් නුනින් වන්නා නේ හිතකා එච්ච එවස් බලෙන් ජිහාල වනම එජ කොම්මෙ තනහු කියවැන් ආකස් ගුරුවානා සුන්නතා එක්කොල බුණඤ්ඤා ඒ තේදුවේ බුණන්නේ එයා ඛිලාෆ බුණ ෆිය දෝ කිතමෙ මොළු මියක ડોක්ටර් වියස් අදි මියුනේ PhD ડોක්ටර් වියස් කොම්මෙ මියක ප්‍රොෆෙසර් වියස් ගුරුවානා ඛිලාෆ බුනෆිය ඒ නුබා කොන් එබුනේ එන ඒගොතන් ඔති දීන් ශරියෙන් ඔති හෙන් ආයත ठीक है ආ වර ෆසේ කොන් ඉගෙන මෙහර මුජිතමයිග්ග කන්දත්තන් අල්ලාහ් අංගවෑ දෙවෑ ගොයි ගොතා මෙයාර මුජිතමයක මීහක් මුජිතමයක උලේ මීහක් ඒනෙන් එගේනේ මිරරුගේ එම්මේ රංගල බුනේ දැන් හුරි මිෂේ තින් හතර ෂේහුන් උලේ රරෙක්ක මේන ෂේහේක ඒ අල්ලාහ් තෞෆිකුන් නාන දෙවහ මිස්තම් ගසි කුණ්ඩියා එගේනේ ඒ ඉත්තිෆාගෙන් ඒ වාහකක ඉත්තිෆාගෙන් ඒ කොම්මෙන් අලාමායිත්තකින් අල්ලාහ් මතින් සිෆතකින් එන කිවගේ ලබ්වානේ කිනු මීහුගේ හිතන්ගේ තෞෆිකු දෙවන ඉල්හාම් ඉල්හාම් වන්නානේ මේ මිරරුගේ මීනේ එම්මේ රංගල ඒ රංගල බුණදෙන් කමං ඒනයම් මිස්තහුඟ කිබෙන්නා ඒනගේ අමිදත් ලොමීරු එකිදේ මීහාගේ ගාතන් එන දානි ගොස් සුවාල් කුරානි නේගේ මීහා තකලියුතු කුරුන් එනවවනි එවානේ කිල්මෙරියගේ බස්සේ හුම් ඒන ගාතක් ගොස් ඒන කියාදෙන් කුරානා සුන්නතයි ගොත ඒ ගොතුම් වාකිකි එගේන මුජිතමෝගේ ෆදමි හුම් ෆාලවාන ඒ ෆොරවාෆෙන් අල්ලාහ් නුබාති බානේ මිහුන් ඒ සබබ කිමි දීන් ෆෝර කොද්ද මට්ටකා තිබය කියමියු ඒකෙතරන් දරජිතවස් ෆාලවගෙන් දානේ ರಂಗಳಪ್ಪುಣ ದೇ ಕಮ ವಂಜ ಕೋಮೆ ಮಿಹ ಗಾತ ದಿಯ ಕಸ್ಮಸ್ಸಲೆ ನೈ ಕೋಮೆ ಮಿಹ ಕಸ್ ರಂಗಳಪ್ಪುಣ ದೇ ಕಮ ಗ ವಂಜ ತೆಂ ಎಮ್ಮೆನ ಸಿಗನ ಕಿಯಾ ತಿಮನ ನು ಕಿಯಾ ತಿಮನ ಈ ಸಿಕುಂಡೆ ಅಲ್ಲಾಹ್ ದೇ ವ್ಯಾಫೋರಿ ಅಮ ನು ಕಿಯಾ ತಿಮನ ಕೆ ನು ಕಿಯಾ ತಿಮಿ ಹುಕಂ ಎಂಗೇನ ರಂಗಳ ಮಿಹುನ ಕಿಮಿ ದೀನ್ ಕಿಯಾ ಹತಿ ಬೈ ನು ಕಂ ಎಂಗೇನ ರಂಗಳ ಎ ಯಕಿ ಕೊಮ್ಮೆ ಅಳ್ಗೊಂಡ ಮೆನ್ನ ಚೇಹು ಕೊಬ್ಬಲಂಜಿ ಹೆಚ್ಚನು ಎಂಗೇನ ಮುಜ್ತಮೌಗೆ ಎಂಗೇನ ಕಿಯಾ ಫನೆ ಮಿ ಕಿಯಾ ಫ ಬುನಂ ಹ್ಮ್ ನಿಹಾರ್ ಏಗೆ ಒತಿ ದೆಗೊತೆ ಎಗ್ಗೊತ ಕಿ ಏನ ಜಾಹಿಲುವೆಗೆನ್ ಗೊಸ್ ಏಗೆ ಹದ್ದು ಫಾಣಾಗೆನ್ ದಿಯ ದಿಯುಂ ಅನೆಕ್ಕಮ කියනන් එಂගේ ರಂಗಳು ಕಮಸೆ ಹೋ ಗೊಯ್ದೂನು ಕೊರು ಮಿ ದೇತಿಯಸ್ ಮಿ ಇನ್ಸಾನ ಕೆ ಬಾಗ ಹುರಿ ದೇಸಿಫಾಯ ಮಕ್ಕ ಅಬೂ ಜಹುಲ್ ಅಬೂ ಜಹುಲ್ ನೇಗೆ ತ ರಸೂಲುಲ್ಲಾಹ ಸಮಿ ರಸೂಲ್ ಕಂ ಏನ ಸವಾಲ್ ವೆಸ್ ಕುರವುನು ಕುರವುನು ಕಲೆ ಹಮ ನೇಗೆಗಿನ್ ಹೇ ತೀರಿ ರಸೂಲಾ කියනද එන බුනි තිමන්නේ එಂගේ කලීෆාන කි ඒ රසූල් අල්ලාහ්ගේ රසූලා එව්වශක් එත්තිවන්න නුකුරමේ දැන් කීවේ අනේ තබානුව තීරි දැන් තිවන්න වෙන්න බනු හාෂිම මිහුන්නා අයි ජාහිලිය සමානක හුරිහා කමක වාද වෙරිවමුන්නේ හුරිහා මිහුන්කම කමක කුරා හරමස යා විද්‍යා කුරම යනකන්ත එකම මිහුන් දුවස් කොළොන්ගේ දවා කුරේ හරමක තේරේක රසූලක බාට්ට ආහරම කොන් තමයි රසූලක නෙරේනි එහෙච්ච එවරෙන්ගේ මිදේ ගොතුම් පුර කොම්මසෙක් ගොත හුමිස් තහුන් ගබෝ එන්නෝනි ජාහිලකම ගොසද්දු ෆහනෙලෝ එහෙච්ච ජාහිරකම ගදෙන් ඒ හිදායත් දක්කවන් හුරිමියක අල්ලාහ් හිදායත් දක්කවන්නේ මිහ ගෙහින් එකම කාබිලියතුකන් හුරිමියක අල්ලාහ් සුබ්හානහු තාලා හිදායත් දක්කවන්නේ කාබිලියතුකන් නෙම් මියක නු දක්කවන්නේ ඒ හිදායත් Mm-hmm. See, he goes. හොරි හතනක් ගනු දාන තියේ තීල් මෙරම් බහස කො ෆෝර මස්තර බයි මෙමුණ එම් මෙලුයි ගොතු ගේ ෆාරේ ගෝස් අනේ බෑමුණ එම් බුර ගොතු ගේ ෆාරේ එවස් ගෝස් අනේ බෑමුණ එම් බුර ගොතු ගේ එවස් ගෝස් ඒක බලංජේ ඒක බලංජේ දරජතා එම් සොහ ගොත එම් ලුයි ගොත කනු ඉෆංජේ නිය ගුරුවාන සුනත එම් කාරිවා ගොත කන් ඉෆංජේ දලීලෙන් නැතෙජ්ජියා දලීලෙන් නැතෙජ්ජියාගේ ලුයි ගොත කනු ඉෆංජේ නිකී මෙහර දෙකමෙන් මුෂයිලිජ්ජ අල්ලාහගේ රසූලා දෙකමෙන් මුෂයිලිජ්ජගේ මේ ලුයිගතුගේ හිෆනි ඒ මි මුරාදෙන්න ඕනේ කි. ඒ අල්ලාහ දෙකම මිසාගෙන් මුෂයි රොව්විය කරේපාන ඉක්තියාර කුරන් බේනකම ඉක්තියාර කුරන් ඒරම් දෙන් තොබියයි දලීල් කුරානේ ලුයිකමුගේ හිෆන්. ඒ අදියෙන් කම එකම මිකාල මස්තරතවගේ තිම්මෙන් තින් ගොතපුනම ලුයිගතුගේ ෆාරේ දලීල දිමාන වෙජ්ජියා කියන හදා. යා කියන නුන්ත දිමා වාහනකම අදිබරුගේ ඒ ති ජවාබෙන් රංගලන්නෝ. ති ඒ බහරි වාහකේ කි අනේ ති ගොත ජවාබ දීෆේ බහරි ඒති ඉත්තිෆාග වස් මස්සරෙන් නුන් තෙබ්බැකුණනි බරගොතු ගහිෆාර අන් බැකුණ ලුයි ගොතු ගහිෆාර ඒ ඒගෙන් හැම එම්මෙ රංගල ගොක්කම ෆෙන්න ගොතු ගහිෆන්චි එම්මෙ රංගල ගොන ෆහසුවාද ආ නිතරම කුරේසුවා ඉමාම් මිහා ඔහු එහෙනෙන්නු මෙහර බේබේ මිසල් ඉමාම් මිහා කුරිමති ඉඳෙජ්ජකම ගොන් යනවත බේබෙන් ඉමා බේබේගේ අඩු ඉමාම් මිහා හම ෆෝරා ෆරුගේ ඉඳෙජ්ජ බේබේ ජීහෙන සුබ්හානල්ලාහ් කියන බේබේ ජීහෙන සුබ්හානල්ලාහ් කියන කීමා ඉමාම් මිහා ඉංගේන කුරතිවන්නක් කුරවැණී කම්මි දැන් එහෙනම් ඉෂින්නා එහෙනම් ඉෂින්නා දැන් ඉමාම් නතිවෙන් ජීහෙන ඉමා ඒ ඉමාම් කන් දස් කොෆති මෙමි හුන්තා දෝ එහෙමම ඒනං එගෙන්ජන සුබ්හානල්ලාහි මවමුමු කියාෆියා තිමන්නක් කුරක් කුරවිච්චකම් ඉෂින්නන් ජීනේන ඉෂින්නන් ජීනේන දැන් බේබිය මිසාර කන්ජා සුබ්හානල්ලාහි කියාෆියස් එන නුතෙදු වෙජ්ජි නීෂින්ද ජීයා එහම බේබියන් එබෙන්ගේ යගිනුම් වෙස් ෆස් රක්වයික්කම් අම බේබී ෂින්දේ ඉඳ ඒන එක්කොස්සලාන් දේ ඉමාම් මිහායා එක්කොස්සලාන් දේ නිවේවේ imam ya fahura ko ekoffa e fasona ko ekoffa attahiyatan ishindefa salam dinum bebe salam de ah bebe salam de kursaida imam ya ko jahan jihen jihen jahan ei beben adi yagin kama ves vedana ko rakabes ati vedana ko rakabes එහෙම ඉමාමියා කුර්සයිද කුරාර බේබස් ජන ජහන් කුර්සයිද එයි බේබෙන් අධිය කුර්සයිද ඉතුරු විකමුක වියස් බේබක ගෙල්ලුමෙන් නෙයි ඒ අල්ලාහ් සුබ්හානහු තාලාගේ සබාබ බදෙව්වා sabab devan be ben adi eti eh, eh, sajida ituru kamu gavias ami kono suwa అడగలే ठीक है फाइव फोर हाँ ये विधवा है Ah. ঠিক আছে වැරෝලි බොඩති වැරෝලි අරබින් අරබින් එව කියය සිරුන් සිරුන් සෝදුරා සිරුන් ඒ නගු වැරෝලි ඔය කියන සිරුන් කීක කීක නේගුණ නේගුණ තිකියෙච්ච තංගොල කෑරෙජ්ජේ ආ මිහාර බුනන්තවාහක මිහාර අරබි බහුගා බයෙන් එච්චිස්සක් කියානේ එතන් නමෙන් එබහරි مثال القرآن قال الله فيكون فيها سر أصابت حرث قوم ظلموا أنفسهم إجمالا فيها سر نغوروليغا نغوروليغا وهك الله سبحانه وتعالى تانغ وهي قرآن دم مثالك බයෙන් එච්චිස ඉතුරු නන්ත කියුන් ඇයි මස්සලෙන්නේ බෑවර නන්ත කියහුනා මිසක ජමලක් කියාය බෝලේ සාලිහ කන්න අරයි බා මිසක ජමලුම් වස් කියන්නේ ජමල ඉබිලුම් වස් කියන්නේ ජමල නාකතුම් වස් කියන්නේ ජමල බායිරුම් වස් කියන්නේ ජමල මිහම ජමලක් කියනන්ත එම මිහන් නගුරෝලිය කියාපා නදිහන් නම වස් අගොණන්නේ ගෙන වස් නදාන කියා ඒ නගුරෝලි බාතිල් කුරන් ආ උන නුවන් ඇඟ ඇත කියලා. ආ. آدم والله لم يأتي مهارتي غغور جهم فريما يا بدوا كان سبحان الذي سخر الرعد بحمده والملائكة من خيفته يقول تبارك غغورا ودائر بحر كي انجه دعاء ذكرتا ඒ චී කීම කයෙන් ගෙල්ලුවෙන් අල්ලාහ් නුදක්කාන මස්සලේකි එක අලෙව් වෙසෙච්චන් නොක් කියා අලගොණ මෙන්න zikuren එච්චන් නොක් කියා දුවාෙන් එච්චන් නොක් කුරේ අල්ලාහ් එංගෙ විගත කන්නෙන් උලේ නමාද නොක් කුරේ කුරන් එංගෙ විගතක කුරන්ඥා මිකුරණී එන් නමාද කොෆාන තින් නමාදෙන් නුකුරේ දැන් මේ නුබෑකමෙන් අල්ලාහ් මෙදවර කුරේ වීමා මිබුණනී මිහෙම් විජ්ජේ කොබෑද මිගේ හල්ලකි හල්ලකි කොබෑ මියන්නනේ රිසුකුනු ලිබුනීමා බල රිසුකෝ එම්මේ අලගොණ මෙන් තෙරේක දැන් එම්මේ බොඩන් හඳා අකුරන් ජීච්ච කි රිසුකෝ මිසා මස් මස් කණ්ඩොම් කණ්ඩොම් මිසාරක මස් වෙරකන් නැතුණි මම අන්නනි යස්මි අලගොණ එම්මේ ෆරතම මිතන මේ චුට්ටියෙක් අයි මේ පාකිස්තානුක හුරෆා ඒ දිවහ රාජ්‍යෙන් දියතා අන්හර් ෆහුන් අන්හර් ෆහුන් රාජ්‍යයි ඇතන එම්මේ ෆරතම මිහ කොයස්මි එදුනි ෆණ්ඩිතෙන් හදා දිනු වශයෙන් එහෙජ්ජ මස් වෙරකන් නැතිකම් ෆණ්ඩිතෙන් හදා දිනු මං එන එම්මේ ෆරතම එදුනි එතන කම කිවසෙයි දැන් අරවණු පුනේ මස්වරිකන් netunima හයිගතුගේ එම්මෙ ෆරත්තම තිමාගේ නෆ්සරේ විස්තම්වි අල්ලාහ් සුබ්හානහු තාලා රිසුකු බන්දු කරවන්නේ මිහුන් කුරාමල තෝක සබමුන්නේ අල්ලාහ් තක්වාර වුන් හග්ගවතුක තියබෑ මිහුන් අල්ලාහ් තක්වාවරි වෙජ්ජනම භානාකව්වස් නුජහුනි හැම හැන් ඔඩියන් අරානේ මස් එගොත තක්වාර වන්ජනෝති අල්ලාහ්ගේ ෆත තක්වාරුක ෆත වකීල් කරොකම් වකීල් කොෆියා රසූලුල්ලාහ් හදීස් කුරාවන්නේ yarzuqukum kama yarzuqu at-tahira tiyaba mi hunna ekalang rizqu devwane duuni takar rizqu devwa fadan etaketi halin nikuma gandani taqudu khimasan wa taruhu bitwana e halin nikuma gandani bandu hayakama yakannege rizqu oti kontana hukam egeta ekam kedani ekam haayan amurana bandu furayan komme duuni evs onangale rizqu hodmatta kama sai kurai sababu gohi fanji hene sababu gono fende mati go kenwa Ah, é que var bajjes nu ete hama jaluga ulefa eti komme gotes annani reengadu tahayya. Annani bandu furagen rizuku libigen annan. Ege maane ki එහෙනම් අල්ලාහ් සුබ්හානහු තාලා රිසුකු දෙවන හීවස් නොකරා කොට. කම යෝති වමන් යත්තකිල්ලාහ යජල් ලහු මඛරජා. අල්ලාහ් සුබ්හානහු තාලා තක්වාරුන් හගෝතුක තක්වාර වෙජ්ජියා. එහෙනම් මුරිහා හිතාමේ කුන්නි කුන්නාන මගු දක්වන අල්ලාහ්.